දැයි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි මේ නේවාසික උපාසක මහත්වරු සම්බන්ධ කරන අපි සෑම සෙනසුරාදාම දෙහතමාරි දල නමේ දක්වා පවත්වන ධර්ම සාකච්ඡාවටයි මේ සූදානම් වෙන්නේ ඉතින් අපි මේ පැයකමාර කාලේ මුල් ස්වරූපේ කතිකාවත යෝගාශ්‍රමී කතිකාවත කියවලා ඊගාවට පාරේ ලැබිච්ච ධම්මගත ගාතාවක් ඉදිරිපත් කරගෙන ධර්ම සාකච්ඡාවට මුල පුරනවා ඉතින් සභාවේ සම්බන්ධ නායකයේ රුචිය පරිදි ඒක විවෘත ධර්ම සාකච්ඡාවක් බවට පත් කර ගැනීමයි අපේ චාරිත්‍රය මෙතෙක් කල් තිබුණේ. අදත් එහෙමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සමහර විටක මෙල්බන් වල කට්ටියත් දුරකථනයෙන් සම්බන්ධයෙන් ඉඳී තියෙනවා. එතකොට අපි 99 දක්වා ධර්ම සාකච්ඡා පවත්වන එකයි පවත්වා කරන්නේ. ඉතින් ඒ අනුව අද මුල් ලංකේ වශයෙන් තියෙන යෝගාශ්‍රම කතිකාවතේ මුල් භාගය කියවන එකයි. සියලු දෙනාගේම දැනගැනීම පිණිස මම කියවනවා.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 ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අශාසනික අදහසකින් තොරව ශාසන පරමාර්ථයන් හදාල් සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබස්නා වීර්ය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකින්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නොනැති ආධාරකාරක මණ්ඩලයකින්ද හේතු සුදුසු පරිසරයකින්ද මෙම යෝගාසම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. ශික්ෂාසා ජීවෙන් සමානෝ සමසම්භෝග පිරිසක් වූ නිත්‍යාචාරී ශිෂ්‍ය සමෝසයා සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත ભેදෙන්තර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාාර ව්‍යාපාරයේ තේසු සම්පන්න භාව්‍ය පුද්ගලයන් මැතුලත් කොට ගත යුතු හේයින් මෙහි කරන සෑම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්තිය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මාත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේින්ද හේින් උත්තමාර්ථයේ වැළෙහි යාමට හේතු පැන හේින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතුය. ගිහි පැවිදි කාවිසින්නෝද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයේම සඳහා වික්ෂුන් යොදා කරන පින්කම් වලට මෙහි වික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමෙට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදයකට මේ විරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන සෑම අධ්‍යාපනයක්ම දිය යුතු වෙන්නේ යෝගාභ්‍යාස ආශ්‍රමයන් නීද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දිනු කළ යුතුය. නියම කල්යාණාධ්‍යාසයෙන් උත්තමාර්ථ ලබා ගැනීම ඇති වන හේයි. පිටුදු පැවතුම් දිනු කරමින් කොහොන් කම් වංචක බව චාටු කතාදී සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාර පංචමානි පදානං ඥානි ඉද රාජකුමාර බික්ඛු සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධිං ඉතිපි සෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර්ථී සත්තා දේවමනුස්සානම් බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගානියා සමන්නාගතෝ හෝති නාච සීතාය නාචුන්නාය මජ්ජමාය පදහනක්ඛමාය අසතෝ හෝති අමායාවී යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රක්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපාදාය ධාමවා දල්ලපරක්කමෝ අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤමාවති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංච පදානං ඥානී යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කර්ම පරීක්ෂාවකට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝ පිසෝදෙත්තා පබ්බාජේතා ඊ වදාළෙහින් පැවිදි ලබා ගන්නට පැමිණියවුන් බොහොත් ඕගෙන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසිල්ලා සීලයක පිහිටුවා පණ්ඩු පලාසේක වශයෙන් සුදුස්සනක නවත්වා හේරණ බණ ධම්මාසි වත්පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයේ සමර්ථ වූවම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නොසුදුසු ප්‍රවෘත්තා දෝහාදීන් හෝ පින්ගුණ නැති, අනුවන සදහ නැති, කුසිතකම් ආදී අභාග්‍යකින් යුක්ත වූවන් පණ්ඩුවලාස පන්ති නිවත් කළ යුතුය. ಜಾති ભેද, කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පාලන කරගත යුතුය. යමක ඇසුරෙන් කුසල් පිරී අකුසල් වැඩේ නම් එබඳු කවරකෝද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයි. කැපකරුකමට හෝ පැවිදිකමට ගන්න ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලැජ්ජී පිරිසගේ ලැජ්ජී ධර්මයන් වෙනසියා කියෙන් පරීක්ෂා කොට බාරගත යුතුය. පිරිතේ මේ අභ්‍යාස ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටසම පිළිබඳව මනවින් කරනු ਵਿਚාරාම සුසු බාරකාර ආදීන් නැති විට මේ ඇතුළත් කරගත යුතුය. පිටිතින් හෙරණු නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්ලි කර්ම උපසම්පදා වෙන්න යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමිපාණන් වහන්සේ විසින් ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්තාය සංවත්තති යත ඉදං භික්කවේ පාපමිත්තතා යයි වදාල් හේයින් සම සාරණාර්ථයට හේතු පාපමිත්‍ර ආශ්‍රේ විසකුරු සපුන් මෙන් බහැර කොට සුද්ධා සුද්ධේයි සංවා සංකප්පයවෝ පතිසතායි වදාළ ධර්මයට අනුව තමා ලජ්ජී ධර්මයන් නිපීඨා ඉබඳු ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවලේ ජීවිතෝ කාලට සුදුසු පරිදි සීකපද මැදීමට කිසියෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේ තබාවතල සංගණත්‍ය සිහිකොට කුඩා මහත් කිසිදු ශික්ෂාපදයක් නොකටවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධිය, පස්සිකුම් සීලයද හොඳින් සලකා බලා. දැනගෙන කිකි වාණ්ඩම් යනාදී ගාථාවලින් දැක්කට පරිදි හොඳින් රැකිය යුතුය. වත්තන්න පරිපූර්ණතෝන සීලං පරිපූර්ති අනාදී ධර්මයන් සීකොට තේර මජ්ජිම නවක සෑම භික්ෂූන්ම කුදුමා චිලවත් පිළිවෙත් හොඳින් දනවගෙන අනතිමානීව අනලස්ස සම්පූර්ණ කළ යුතුය. ගෝචරා ගෝචර ආචාරානාචාර පැවතුම්හා කුණාදී වංක ප්‍රතිපදා පිළිබඳව දක්වන කරුණු හොඳින් දනවගෙන තලදනු ගතිය නොය කොහොන්වත් නොපුරා සාන්ත දාන්තෝ ජුපටිපන්න භාවය කෘතු කළ යුත්තාහ. ගම්මැදීන් බණ කීම ආදී අසාකටයුතු දා හොඳින් දැනගෙන හිතුවක් කාර්කම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවශ්‍යතේ පරිදි දෑ යෙදිය යුතුය. නිදාරාමතා, භාෂාරාමතා, ඝනසංගණිකාරාමතා ආදී ශාසන පරිහානිකර ධර්මයන්ගෙන් නොයේදී ධර්මයන් හි නොහෙදී දෙතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දස කතාවස් වලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදී යුතුය. දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරුණ හොඳින් දැනගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්‍යාප්තියෙන් වෙන්න ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනත්වයේ වඳවනෙහි ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්‍යාප්ති ධර්මයේ උත්ග්‍රහණයද ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන් විසින් සත්‍ය දායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශන ආරාධනදී සුදුසුසේ සලකා අනලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුල දෝෂනාදීට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. මේම කියවන්ට දුනේ යෝගාශ්‍රමේ සංස්ථාවේ කචකාවතේ පළවෙනි භාගයයි විෂය දක්වා අපි ඊගාව දවසේ 27 සිට 54 දක්වා කියනවා කියන සීපත් කිරීමත් එක්කම අපේ විවස්ථා කීමේ වාරය સમાપ્ત වෙනවා අපි බලාපොරොත්තු වෙමු ධම්මපද ගාතාවකට අනුකම්ප කෙලස් මල සෝදා හල තැනැත්තා අඟුල් මල් තෙරුන් අරබ සවැත් නුවර දෙව්රම කුසබං පවරං වීරං මහේසින් විජිතා විනං අනේජං නහාතකං බුද්ධං තමහං භූමි බ්‍රාහමණං අන්වය කුසබං පවරං වීරං මහේසින් විජිතා විනං අනේජං නහාතකං බුද්ධං තං අහං බ්‍රාහමණං භූමි වාචය බිය නැති සතුරන් දිනු ආසා නැති කෙලෙස් මල සෝදාහල තනත්තා බ්‍රාහමණයාය අර්ථ වෘෂභ රාජයෙකු බඳු තැතිවන්නක් නැති බැවින් අජානීය වෘෂභ රාජයෙකු සමාන වූ උතුම් වූ වෙරති මහත් තෙදති දිනනලද සතුරන් නැති රහත් මඟ නුවණ නැමැති ජලයෙන් කෙලෙස් කිලුටු සෝදා හැරියා වූ දුක දුක හට ගැනීම දුක දුරු කිරීම දුක දුරු කිරීමේ මඟ යන සිව්සස් දහම් මොනාට දත් ඒ තැනත්තා මම බ්‍රාහමණයයි කියමි. උසබං අජානීය වෘෂභයෝ තැතිගැනුම් බියවීම නැත්තෝය. ඒ අජානීය වෘෂභ රාජයෙකු සමාන පුඟුල්ය විජිතාවිනම් දිනීමය මරුන් පරදවා ජයගත් පුඟුල්ය අනේජං ඒජ සංහා නැත්තාය ආසා දුරලු පුඟුල්ය නහාතකං කෙලස්මල සෝදාහැර මොනාට පිළිතුරු තැනත්තාය උගතයුතු දේ ඉගෙන අවසන් කළ බමුණාද නහාතකයයි කියනු ලැබේ. උගත උගත යුතු දේ ඉගෙන අවසන් කළ බමුණාද නහාතකයයි කියනු ලැබි. නිදාන නිදාණය අඟුල්මල් මහතෙර සවැත්නුවර කොසල් මහරජතුමා තුරුස් කැලක් ධනෙ වියදම් කොට බුදුබාමෝ සගරට අසදිහ මහදාන පිදුයේය. ඒ මහා දාණය පිළියෙල කරන ලද්දේ අගවිසෝ වූ මල්ලිකා දේවිය විසිනි 500ක් සංගණට ඇත්තු 500ක් සුදු කුඩ 500ක් ඔසවාගෙන සිටියහ. එයින් එක් ඇතෙක් කිපි දරුණු වූයේය. මල්ලිකා දේවිය ඒ ඇතුළව අඟුලිමාල තෙරුන්ට කුඩේසවින්වට ඇත්ගව්වාට නියම කළාය. කිපි ඊතා දරුණු ඒ ඇත එතන සිට කන් හකුලවාගෙන මිරිකී සිටියේය. ඒ දුටු සියලු දෙන පුදුම වූහ. වහන්ද අඟුලිමාල තෙරුන් නොතැතිගෙන සිටි සැටි ඒ ධර්මයතු කීකරු සැටිත් පැවසූහ බුදුරදහු ඒ නිමිති කොට රහතුන්ට තැති ගැනීම බහා බිය නැති බව දක්වා මේ ගය වදාළසේක සිද්ධිය තමයි අඟුලිමාල හාමුදුරන්ගේ කතාව. ඒ කියන්නේ තාමත් අහිංසක පුද්ගලෙක් තමයි ඒ ධර්ම ත්‍ප්තිටපත් කරලා තියෙන කටකතාවකින් පිළිදෙන භයානකම තමයි ඉතරයි තියෙන්නේ. ඒ පුද්ගලයා දක්ෂකම් නිසා අනිත් අයගේ ඊර්ෂ්‍යාවට ලක් වෙච්චාම පුද්ගලෙක් වටන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ආයුධයෙන් ගහලා අතින් පයින් ගහලා නෙවෙයි ඉන්න කට කතාවක් ඒකේ දායන්දම අද දක්වාම ස්වභාවي තමයි උතිල ඒක පිළිබඳව පරිචයක් නැත්තම් ඒ කියන්නේ කට කතාවල තියෙන විෂමතාවය පිළිබඳව පරිචයක් නැත්තම් බොහෝම ඉක්මනට ඒ පෙරලිය ඇති වෙනවා මේ සම්පූර්ණ කවක සම්පන්න මනසක් ඇති කෙනෙක් සහ සම්පූර්ණ පිස්සු වෙච්ච පුද්ගලෙක් එන්නේ කියලා. ඊට පස්සේ හරි අමාරුයි පුද්ගලයා මේ කියන්නේ මේ જાති කෙනෙක් කියලා. ඉතින් ඒ වගේ අහිංසක තමයි අහිංගුලිවාල්ගේ නම. ඉතින් ඒ දක්ෂකම නිසා පන්ති හිටපු ඔක්කොමලා ඊර්ෂ්‍යා කරා. ඒ වගේම මේ එයාගේ දක්ෂකමත් අනික් ඔක්කොම පින්වත් භාවය නිසා මේ කෘතුමාගේ භාර්යාව විශේෂ සැලකිල්ලක් කරා. ඒ ඒ දරුවා ඉස්ස කවදා හරි රජ වෙන බව නැත්නම් උසස් වෙන බව දැනගෙන. ඉතින් මේක ඊර්ෂ්‍යාවට කාරණා කරගත්ත කට්ටිය ගුරුවරයාට කිව්වා මේ ගුරුවරයාගේ කාර්යාවත් එක්ක අනියම් ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. ඉතින් බලනකොට ඇත්තටම ඒ වාගේ තරමටම දෙන්නට දෙන්නාගේ තිබුණේ විරාගික ප්‍රේමයක්. නමුත් ඒක අර කටකතාවට අවශ්‍ය පෝෂණය ලැබෙන නිසා ගුරුවරයාට අංගුලි මාල පිළිබඳව ඇත්තටම දන්නවා මිනිහා කවදාකවත් එහෙම බැලුව බැලමට තරකකුත් නැහැ. ඒක නිසා දුන්න දඬුවම තමයි ඒ දකුණු ඇඟිලි මාකට ඇඟිලි 1000ක් ගෙනත් දෙන්න කියලා. ඒ කියන්නේ 1000ක් මරන්න පුජාවක් කියන්නේ. ඉතින් අඟුලිමාන මොනවක්වත් දන්නේ නැහැ මේ මේ ශාස්ත්‍රීය විරචාම් ගුරු පූජාවක් කරන්න ඕන කියලා. ඒක නම් ඉතුවේ මේක ශ්‍රේෂ්ඨ වැඩක් කියලා. ඉතින් ඒ නිසා ගියේම කවදාකවත් එන්නේ පුදුලිස් එක තරහකින් නෙවෙයි ගුරු භක්තිය තමයි කරේ. ශිල්පේ දන්නවා ඒ නිසා දහහක් වත් දහහකට වැඩි ගාණක් මරුවා මේ මාලේල ගත්තට පස්සේම නම් ජන්මයක් මරුවයි කියලා තියෙනවා. ඊට පස්සේ සර්වචන්නාංශයේ ඒ වාගේම ಗುಣ දැනගෙන එතෙන්ද ගියා. මොකද නැත්නම් අම්මාගෙන් හරි කමන්න 1000 සම්පූර්ණ කරන්න තරම් හිත දැඩි වෙලා තිබුණ නිසා සර්වඥාන්සේ দমনය කරකට පස්සේ අඟුලිමාල හාමුදුරන්ට උපදෙස් දීලා එතනදීම සෝවාන් වුණා කියන්නේ. සෝවාන් වුණා කියලා කියන්නේ සර්වඥාන්සේ පිටිපස්සේ කඩුව අරගෙන අඹාගෙන යද්දී ඉස්සලා දුර ගිහිලා තියෙන පුරුදුතාවයට සද්ද නොකර පිටිපස්සේ. මේ පිටිපස්සෙන් ගිය කෙනාට ශබ්ද නොකර මරන්නේ පිටිසක් යනකොට කැලේ මැදින් එක්කනා පිටිපස්සේ එක්කනා යන්නේ මොකද පාරපලල් නැති නිසා පිටිපස්සේ මිනිහා කපනවා කපල කැලේ ඇතුළ දානවා කංගිල කපා ගන්නවා ඊගාව මිනිහා කපනවා අන්තිමට පළවෙනි එක්කනාට වෙනකන් හොයන්න බෑ කපන ඒ තරම්ම දක්ෂව කෙරුවේ ඒ වගේ තමයි ਸਰවඥාන්සේ පිටිපස්සේ ලේ වෙනම ਸਰවඥාන්සේ දැනගෙන හිටියා අදිෂ්ඨානයක් කළ තුන දෙන්න අතර පරතරය අඩු නොවෙන්න ඉතින් මෙයා කොච්චර අඹාගෙන දිව්වත් අල්ලන්න පස්සේ කෑ ගහලා යාගාට දරුවන් කෑ ගහILLක් කෑ ගහනවා කෑ ගහලා උඹ හේතු මහාන කියලා දෙන්නේ දුකනසි ගණන් ගන්න තු ගෙදරා මන්න නතර වුණා ඔබට පුළුවන් නම් නතර ඒක මේ ආර්ය වෝහාරේ බුදුජාන විශ්වකලේ අඟුලිමාලේ හිටියේ සම්පූර්ණ කාම ලෝකේ එහෙම නැත්නම් කාම භවයේ හිටියට මට ඒකට මොලේට තේරුණා මිනිස්සුන්ගේ මේ මටත් වැඩිය මට අල්ලන්න බැරි තරම් මේකේ යන ගමන් කියනවා මම හිතයි කියලා මේ හති බිමගෙන පිටිපස්සේ යන්නේ කරාට කියනවා ඒ තරම් මේක යන්න බැරි මට පුළුවන් නම් හිටපන් කියනත් එක්කම ඇතුලෙන් තේරෙන්න පටන් අරගත්තා මේ මිනිස්සේ අන්තරේ ක්‍රියාවත් කරන්න ඕන කෙනෙකුට පුළුවන් මේ ලෝකේ සම්පූර්ණ මෙතන යන්ත්‍රය කියන්නේ නැත කරන්න කියලා තමයි ප්‍රශ්නේ නැත කරන්න ගියාම අපි වැල් ගැඩවිල්ල එකක් තපා අක්ෂකම් වලදී නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒකයි සර්වචන්සේ කතා කරේ මම නතර වුණා මම පුදුමාතරම් උත්සාහයක් කරා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර සම්පූර්ණයෙන්ම සංසිඳවන්න. ඔබට පුළුවන් නම් ඒක කරපන්. ඔබ හිතනවා නම් ඔබ වැඩකාරී කියලා. මේ තේරිච්ච පමණින්ම පුදුමාකාර වෙනසක් මේ හෝමෝත්කමනයක් සිද්ධ වෙලා ආවුද ඔක්කොම බිම තියලා සර්වඥාන්සේගේ දඟහලා තියෙනවා. ඉතින් ඒත් එක්කම වගේ මේ මාර්ගඵල අවබෝධයක් ලැබුවා කියන දා මට මගේ මතකෙ තියෙන්නේ. එදා ඉඳලා සීක පුද්ගලයෙක් වඩපත් වුණා. ඊට පස්සේ සර්වඥාන්සේට කිකිලි තාක්ටාසේ තියාන පැටව රකින්න වගේ පුදුමාකාර රැකිල්ලක් රකින්න සිද්ධ වුණා අඟුලිමාල හාමුදුරන්ට. මොකද හේතුව පුද්ගලයෝ දකින්නත් පින්නපාත බෙදන්න කියලා බය දුන්නා. මොකද ඒ තරම බයලවන භයානක දර්ශනයක්. ඒ වගේම තමයි අහල පහල යන කුරුබිය කිසි කෙරුව කරක් ගැහුවෝ ඇඟේ වැටෙනවා. මේ අඟුලිමාල හාමුදුරන් තුවාල වෙනවා. ඉතින් ඒ නිසා බුදුජානක කීපතාවක් ඒ වගේ විශේෂ උපදේශ පන්තියක් දීලා තියෙනවා. මංගල මාලව 999 කපපු එක අනිවාර්යයෙන් මරණ මොහොතේම හිතට එනවා. ආවොත් අපායට ගියොත් ආයෙ බුද්ධ කල්ප කීයකට කොට ඉන්නේ. ඒ නිසා දැන් විඳපන්. මේ ඉන්න ටිකේ අතපය කඩාගෙන විඳපන්. විඳ නැත්තම් කොට එමනක් නැහැ. ඉතින් මේක මේ ඩිගටෝම මේ අඟුල්ගල හාමුදුරන්ගේ හිතේ වැඩ කරා. ඒ නිසා හැම වෙලාවෙම කල්පනා කරේ මේ කවුරු මට ගැහුවත් බැන්නත් ඒ ඔක්කොම යම ලෝකෙට ගිහලා යම පල්ලංගෙන් ගුටි කනට වැඩිය ලේසි. ඒ නිසා ගුටි ගහපල්ලා. බැනපල්ලා. නිඳා කරපල්ලා මම මේක ඉවසුවොත් මට පුළුවන් වෙනවා රහත් වෙන්න. ඉතින් යා ඔක්කොම දැකලා තියෙනවා අර ලේපිට කපනකොට මිනිස්සු ආගිරි ගන්න හැටි, කෑ ගන්න හැටි, වද දෙන හැටි, වද විදින හැටි. ඉතින් ඒක අඟුලිමාල ප්‍රමාණයක් නෑ මේ. කවුරුහරි හිංසා කරනකොට විදින එක. මොකද වද කරලා පුරුදු නිසා. ඉතින් ඒක තමයි රහත්. ඒ අතරමැද තමයි අසද්දෘෂ දාන කතා වෙන්නේ. ඒක මල්ලිකා දේවී 500ක් රහතන් වහන්සේලා ඉල්ලනවා බිම්බිසාර රජුගේ මේ රාජානි ඉතින් සර්වඥයන්සේ හාන්ගේ ගහම 499 ඉන්නේ 500 වෙනුවට යන්නේ අඟුලිමාල අඟුලිමාල සාමාන්‍යයෙන් කියනවා දානකවල වලට යන්නේ නැහැ ගියොත් පිළොපට මොකක් හරි එකක් මෙයාගේ අකුසල කර්මයක් ප්‍රතිසම්පද ඉතින් එදත් ඒ වගේ යනකොට ඇත් කාලේ හිටියේ ඇත්තු 500මයි එකෙකුට මැද කිපිලා නමුත් ඒ අසත්පුරුෂ දානයේදී කිසි කෙනෙකුට මේ ශාසනය ආයේ දෙන්න බැරි જાති දානයක් ඒකේ ප්‍රධානම දේවල් තමයි මංගලහස්තියයි රාජකන්‍යාවෝයි ඉන්න එක. ඉතින් මේ වෙලාවේදී මංගලහස්තිය බුදුරජාණන් වහන්සේ ළඟ තියලා අත්තු 500ක් අනෙක් සාතන් වහන්සේ දිලා හැම දෙන්නෙක්ම දෙපැත්ත රාජකන්‍යාව දෙන්නේ හඳුන් අඹරමරයි. සුවඳින්ද අන්න වගේ කරලා තියෙනවා. ඉතින් කොහොමද බානකට දාන්න ලැහැත්ති කරවන්නේ කැටිකුට මඳ කිපිලා. ඌ කලබල කරනවා. ඉතින් අත් කාලේ මිනිස්සුයි ලකියෝ 499 දෙන්න පුළුවන්. ඊගා දෙවියන් අනිකවා දැන් මේක අසත්තුස දානයක් කිසිම අඩුවක් තියෙන්න බෑ. ඉතින් විසරතුව කලබල වෙනවා. පස්සේ මාලිකා දේවිතුමා මේකේ බුදුහාමරගේ ඔපිනියන් එකක් ගන්නවා. පස්සේ ਸਰවඥාන්සේ ළඟට ගියාට පස්සේ ਸਰවඥාන්සේ කියලා තුන බය වෙන්න එපා. ඇතා ගෙනල්ලා අඟුලිමාල හම්බුව පිටිපස්සෙන් තියන්නේ. ඇතා කුක්කෙක් වගේ මෙහෙම අල්ලගෙන හිටියලු හෙල්ලෙන්න පෙරලෙන්න. හිතෙන් දැනකන් ඇතාට අද්දුවට දඟලන්න බැරි, බාංගු කරන්න බැරි, මැද කිපිච්ච ඇතා කන් අකුළුවගෙන මිරිකිලා ඉවර වෙනකම් මේ දේවල්. අඟුරු මාල හඳු පිටිපස්සලවත් බැලුවෙත් නැතිලු. දැන් මේ අත ගහයිද මට? මගට විච්චදී ඒකට තමයි සංඝයාතර කතාවක් දීලා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේගේ තියෙන මේ වෙලාවට ඉවසන ශක්තියක්. ඒ වගේම අච්චර මේ මදක පිච්චි කලබල ඇත ඒ වෙලාවේදී කුක්කෙක් වගේ කීකට වෙච්ච එකක් දැකලා තමයි සරුවචනාංශයේ මේ අංගිමල හම්බුනේ ගුණ ප්‍රකාශ කරන ගාතාවක් වගේ සඳහන් කරන්නේ ඊට පස්සේ දුන්නේ මහේශාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන. ඕන තැනකට ගියාම කිසිම දෙයකට පැකිලීමක් නැහැ. කිසිම දෙයකට පස්සට එන්නක් නැහැ. මහේශාක්‍යයි. ඉතින් ඒ අර චරිත ගොඩනගීගෙන එනකොට තිබුණ එක පැත්තක සම්පූර්ණ අහිංසක චරිතයක්. සම්පූර්ණ කුලගේතර කැවිච්ච තෙලෙන්කාර කිරෙන් අතෝදාගෙන ජීවත් වෙච්ච චරිතයක් තිබිලා තියෙනවා. ඉගෙන ගන්න කාලෙත් ඒක තිබිලා තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්ත කේලමෙන් පස්සේ මිනිස්සයා සම්පූර්ණම ප්‍රධාන පිළිත්‍රස්තවාදියෙක් වෙලා තියෙනවා. මේ දෙක අතරමැද හිටපු නිසා මේ ලෝකේ කට්ටිය කරන නාටකම් අඟුලිමාලට නිකන් අලියක් කර තිබෙ ඉඩියක් වගේ. ඒ උන්ට ගාණක් නැහැ අතරගෙන කන්නේ. ඒක නිසා බුදුජානක දීලා තියෙන්නේ මහේ ශාක්‍ය මහරහතන් මහරහතුන් අතර ප්‍රධාන තැන. අඟුලිමාල කියලා කියන්නේ ශාක්‍ය වංශෙ නෙවෙයි. ශාක්‍ය වංශය තමයි සාමාන්‍යයෙන් මේ හැම වෙලාවෙම මේ සර්වඥාචින් නෑදෑයෝ සම්බන්ධ කරගෙන කිව්වොත් මහේ සාක්ෂිය කිව්වහම මේ සාක්ෂිය කියන වචනේ හැදිච්ච වචනයක් සාක්ෂිය නැත්නම් නායක නැත්නම් මහා සාක්ෂිය කියන වගේ එකක්. නමුත් ඒක පුරුදු කරලා තියෙනවා මහේ සාක්ෂිය කියවට පස්සේ කුලවන්තකමින් ධනවත්කමින් ප්‍රජාතකමින් ධනෙන් උසස්කම කියන මහේ සාක්ෂිය කියලා. මේ මහේ සාක්ෂිය මහරතන් වහන්සේලා අතර. ඒක නිසා මේ මේ ශාසනයේ අපි අනුගමනය කරන දර්ශනය අපි යන පාර පෙන්නකොට මධ්‍ය ප්‍රතිපදාව තමයි අපි තේරුම් ගන්න ඕනේ. නමුත් ඒක සඳහා අන්ත දෙක ඉතාමත් අවශ්‍යයි. හොඳයි නරකයි දෙක අනිවාර්යයෙන්ම අපිට ඕනේ. අපි හොඳ විතරක් තියන නරක අතහැරියොත් කවදාකවත් මහේසක් වෙන්නේ නැහැ. නරකෙමුත් අපිට පන්නරේ තියන්න වෙනවා. හොඳෙමුත් පන්නරේ තියන්න නිසා හොඳ නරක දෙක අපට එන්නේ කරා පැමිණෙන්නේ අපි කරපෙර අකුසල නැත්නම් කුසල කර්ම අනුව. මේකෙදි අපේ තියෙන දුර්ලභම වෙලා තියෙන දැන් අපි නරක අයින් කරන්න උත්සාහ වේදනාවක් වෙනකොට අයින් කරන්න උත්සාහ කවුරුට කට කතාවක් කරනකොට එයත් එක තරහයි කවුරුද බැන්නොත් මේකට බනින්න හදනවා කවුරුට ගැහුවොත් ගහන්න හදනවා දන්නේ නැහැ මේ අපේ බේත අඳුරන්න අවශ්‍ය කරන එක ඖෂධයක් ඒ බැන්නොත් නිකහ ගැහුවොත් චේතනා කට කතා අභූත චෝදනා අත්‍යවශ්‍ය මේ බේත ඒ දේ අපි දැන් කරන්න හදලම තියෙන්නේ අපිට උගන්ලා තියෙන ක්‍රමයේ ඇති ඒවා මොකද ඒක අපේ කර්මයක් ඒක නරක වෙලා කුණ්ඩල පෞද්ගලික වෙනවා මේ හොඳට මොකද වෙන්නේ කියලා අර අනවශ්‍යකට කරලාගෙන ඒ නරක පැත්තේ තියෙන රෞෂකීය ගුණය ප්‍රයෝජන ගන්න ගන්න. ඉතින් එතකොට අඳුරන බේට හරියන්නේ. ඒ නිසා සාදර වෙන්නත් එපා. දැනුම් වලට කට කතා වලට චෝදනා යෝජනා වලට සාදර වෙන්නත් එපා. ඒ එන එක නොදකින් නොබතන් කියන්නේ නැහැ. කියොත් මම කියොත් මම හිතට ඒ අපි ක්‍රමයට ඒ නිසා එන බැනුමයි ස්තුතියයි දෙකටම සමසේ සලකන්න ගත්තොත් අන්න අපිට හිතා ගන්න පුළුවන් සාමාන්‍ය මධ්‍යම ප්‍රතිපදාව අල්ලන්න පුළුවන්. මත අමාරුම දේ ඊට පස්සේ අල්ලගත්ත මධ්‍යම ප්‍රතිපදාවට ඒක මම කියා ගන්න නැතුව ඒකත් අතහැරලා දාන එකයි. ඉතින් ඒ නිසා මේ අන්ත දෙකේදී අපේ තේරවාදී පැහැදිලිවම මේ තමන් කරා පැමිණෙන ආයස අලාභේ කිය වේදනාව දුක පුදුම තාල්ස නරක පැත්තට දානවා. නොවිය යුක්තකේ කාලකන්නිකමක් ඒක ව්‍යසනයක් ඒක කියලා ඒ අර මම ආයනේ තියෙන එක සම්පූර්ණ සෝවීමට අවශ්‍ය කරන බේතක් උපමාවක් විදිහට කියනවා ඔය මොනම පතරක් හෝ ආහාරයක් ගන්නකොට ඒකේ තියෙන අර රොස්ස නැත්නම් කේටි ප්‍රමාණය අයින් කරලා කෑවොත් අනිවාර්යයෙන්ම ලෙඩ වෙනවා. අනිවාර්යයෙන්ම මේ මේ කැන්සර් එකේ එනවා. එහෙම නැත්නම් මලබද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ භයානක රෝග රාශියක් එනවා. ඒකේ තමයි ටිට්ටයි පැංගිදී ටික. පැඟිටින පිටිට ගාන කළ මොනවා කෑවත් ඊළඟට ආයෙ බේක් වෙන්න ඕනේ ෆයිබර් ෆයිබර් ටැබ්ලට් ගන්න වෙනවා තිත්ත බෙහෙත් ආදි බොන්න වෙනවා ඔව් ගෙඩිය පිටිම කනවා මොන්නේ දැක්කත් ඉතින් අපි දැන් පොත් අරව කන්න පුරුදු වෙනවා ඒ කන්නේම මේ මේ මේ ලෙඩක් කන්නේම ලෙඩක් ඒ නිසා පුළුවන් තරම් ගෙඩිය පිටින් කනකොට විල උන්ට සංකල්පේ රිසර්ච් එකක් කරනවා මතුවෙන්න කවදාක කැන්සර් එක ඒ නිසා කරුණාකර මනුෂ්‍ය ආහාර දෙන්න පයි කියලා මනුස්සයර දුන්නොත් නැහැ. මොකද මනුස්සයා කරන්නේ අර චිත්ත ටික කෙලි ටික අයින් කරලා කන. ඒක හිතනවා ඒක මේ ඩීසන්ට් කෑමක් කියලා. මේසෙට හරි ගසලා ටේබල් මැනසලාදී පාන් පෙත්ත ගත්තාම ක්‍රස්ට් එක කපන. කිඩියක් කන්න ගියාම පොත් අයින් කරනවා. එක පැත්තක් ලාභයි මොකද හේතුව ඒ පොත් ගොඩක් රසායනික වැඩි කියන බෙහෙත් කාලා ෆාම් වලින් ගන්න ආහාර වලින් නිසා පොත් අයින් කරන එක හොඳයි නමුත් තමන්ගේ ඊට මේ තමන්ගේ තියෙන තමයි පොත්තේ තමයි හොඳ කැලේ තියෙන. මේක තමයි තියෙන්නේ තිත්තයි පැංගිරි. ඉතින් ඒ වගේ තමයි සාසනික ජීවිතේත් අපිට බනිනකොට අපිට චෝදනා එනකොට පරිදිනකොට කට කතා පැතිරෙනකොට දුරට මතක තියාගන්න ඊර්ෂ්‍යාව අයින් වෙලා යනවා කියන්නේ. අපි පිළිබඳ කවුරුහරි ලොකු දෙයක් තනනවා ඒකෙන් පච වෙලා. ඒකෙන් අර මේ ජීවිතේ එක දිහාවකට ඇදෙන්නේ. ශාප හොයන්නේ, ස්තුති විතරක් හොයන්නේ මම සුද්ධවන්තෙක් මට වරදින්නේ නැහැ කියලා එන මාන්නෙට එන්න විදිහ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අනින්දලා. නැති ලෝකේ අනින්දිතෝ කියලා හොඳට කවුරු හරි නින්දාවක් කරනකොට, කට කතාවක් පතුරනකොට නෑ වුණා වගේ නොදැක්කා වගේ ඉන්න පුළුවන් නම් හැබැයි ඉස්සරහට උනට පස්සේ තමයි පුළුවන්. මම ඒක පුරුදු කරනවා. මේ අපිට ධම්මපදයට දාලා අපිට මේ සර්වඥ දේශනා කරන ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක තමයි පුළුවන්. ඒක තමයි අත්‍යවශ්‍ය මේක. මේක පිළිබඳව වැඩි පුහුණුවකට එන්නේ සේක උනාට පස්සේ සෝවන් වුණාට පස්සේ විශේෂම සක්කාය දිට්ඨිය ගන්නට පස්සේ ඊට පස්සේ තියෙන පුහුණු එච්චර තමයි. තමන් කරා බෙන්නේ සැප දුක්, ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා, යස ආයස කෙරේ සමසිත. ඉතින් ඕක කවදාකවත් ආගමේ උගන්වන්නේ. ආගමේ උගන්වන්නේ ලාභම ලබන හැටි. ප්‍රශංසාම ලබන හැටි. යසසම ලබන හැටි. අනිත් ඔක්කොම කාලකන්නිකමක් කියලා උගන්වනවා. ධර්මයේ ඒක. ධර්මයේ දෙකම සමයි. ඒකයි ආගම තුලින් ආගම හරහා ධර්මයට යන එක තමයි අඟුලිමාලගේ ගුණේ. ඒ අන්ත දෙක ආශ්‍රය කරන තාක්කල් අයින්ෂන් පැත්තකෝ අඟුලිමාල පැත්ත ආශ්‍රය කරන තාක්කල් ආගමට ඊට පස්සේ ආගම ක්‍රියාවත් කරලා හරහා බලලා හරහා බලලා ආධ්‍යාත්මයට යනවා කියලා කියන්නේ මේ ධර්මයට යනවා ආගම හරහා ධර්මයට යන එක ඒක ලේසියි රාජ්‍යෝ ඉන්න රාමුව කැඩෙනවා. ඒ රාමුව කැඩෙනකොට අපිම බය නිසා අපි හැමදාම මේ රාමුවෙම හිර වෙලා ඉන්නවා. ඉතින් ඒකට හම්බෙච්ච හොඳ නිදර්ශනයක් තමයි අඟුලිමාල හම්සෝ හැම දක්ෂකම තිබුණා. ජීවිත සම්පූර්ණ ආයිස්ක ජීවිත ගත කරා සම්පූර්ණ ස්ථාවි ජීවිත ගත කරපු නිසා ජීවිතය හරි විචිත්‍රයි. ඒ නිසා මම කියන්නේ තත්ත්වවාදී වැඩ කරන්න. ජීවිත විචිත්‍ර කරගන්න තත්ත්වවාදී වැඩ කරන්න කියන එක නෙමෙයි තියෙන්නේ. අපිට තුව හිත වෙනවා හිත වෙනක පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වුණොත් වෙන්නේ මොකද මේ කනගාටු වෙන්න වෙනවා අපිට අර හම්බෙච්ච අවස්ථාවේදී ඒ පැංගිරි ටික ඒ කොරොස්ස ටික කාලා බෙහෙත් නොබී කැන්සර් හැදෙන්නේ නැතුව ඉන්න හැටි බෙහෙත් නොබී මේ ප්‍රෙෂර් එක නග ගන්න නැතුව ඉන්න හැටි බෙහෙත් නොබී කොලෙස්ටරෝල් ඇති කර ගන්න නැතුව ඉන්න නම් ඔබත් එක අපි දැන් කරලා තියෙන්නේ ඒක කැත්ත පැත්ත අයින් කරලා කැම කන කොටයි අප කරා බැමිනේ විචාරවලදී අපි හිතනවා පින්වත්කම කියලා කියන්නේ මේ සියල්ලම සතුටින් සමාන වෙන්නේ. ඒක මහා අංශ භාග වැඩක්. ඒක යන්නේ එක පැත්තට කරකැන්න කරකැවිලා කියන්නේ කාම ලෝකයට යදී ඒ නිසා පින බව කුසලයේ අකුසලයේ කියනකොට මාචුකාමන්ත වෙනවා. කෙසේ නමුත් ਸਰවචනාංශයේ මේ ධර්මය ආගම අංශ අස්සේ අංගලා ධර්මේ කැලි කැලි දීලා තියෙනවා. මේ ගත යුතු දේ අරගෙන ගොඩ එන්න පුළුවන් මනුස්සයාට මේ අබුද්ධෝත්පාද කාලෙ මේ ඇර ඕන කාලෙක ගොඩ එන්න. ගොඩ එන්න නම් මෙන්න මේ විදිහට නොසැලෙන මනසක් ඇති කර ගන්න ඕනේ. ඉතින් මේක හැබැයි ප්‍රතිඋත්පන්නයි. භාවනා කරන්න කරන්න කරන්න තමයි කුසල මනස එන්නේ. නොසැලෙන මනස එන්නේ එන්නේ එන්නේ භාවනාවේ ලාභයි. ඉතින් ඒ නිසා අපි ආනන්දයෙන් දර්ශනයක් ඇති කරගන්න. ඉච්ඡාවක් ඇති කරගන්න ඕනේ මේ අපේ මේ ලාභෙට සැලෙන කලාවට එපා කරන ගතිය තියෙන තාක්කල් එහෙම නැත්නම් මේ යසායසට වෙනසක් තියෙන තාක්කල් ඉතින් දුර්ලභ කියනවා අසුර අවශ්‍ය පිරිසක් එක්ක ඉඳලා ගැටුම ගැටුම තුලින් තමයි අපි දැනගන්නේ මේ විසම ලෝකේ තමයි පාටන්න පුළුවන් ඒ නිසා මුලින්ම සත්‍යයේ යටි හරි වැදගත් එකක් වෙනවා ඒක මේ අබෞද්ධයෝ පවා හරියට මේ උතුම් කළ සලකනවා සර්වචනාසි ගුණයක් විදිහට පින්වන්තයෝ හොයාගෙන අවු නොකරන අය හොයාගෙන සීලවන්ත හොයාගෙන සර්වචනාසි කියන්නේ. සර්වචනාසි ගියේ ප්‍රයෝජනය ගන්න පුළුවන් මිනිහ හොයාගත්ත පෞද්ගලිකව පිළිදෙවත් එකයි. කියන දේ තේරෙනවා නම් ಜಾති වංශ බැලිලක් නැහැ සීල බැලිලක් නැහැ. මේ ඒ මනුස්සට හරියට පණිවිඩය දෙන එක තමයි සර්වචනාසි කියන්නේ. ඒ නිසා භාවනා කරන්න පෙළඹිච්ච කෙනා මේ පාඩම මතක තියාගන්න මේවා කියලා සාකච්ඡා කරලා හිතට වද ගන්න ඕනේ මේක අතර පැමිණෙන මේ අලාභ ඒවා කාලකණිකමක් ඒ කවදාකවත් අවාසනාවක් නෙවෙයි හරි හැටියට ධර්මඥානෙ තියෙනවා. ඉතින් මට ඔය තමයි කියන්නේ ඉතින් ඒක අහගෙන ඉන්නකොට සැලෙන්නේ මනසට. හරි දෙයකට සැලෙන්නේ නැති ගතිය තමයි මේ ලස්සන විශේෂණ පද ටිකක් තියෙන්නේ. ඒ කාලේ ධම්මජීව පැවිදිච්ච මේ කියන්නේ සූරේක් නෙමෙයි මෙතන කතා කරන්නේ වීරයෙක් පිළිබඳව. සූරයා කියලා කියන්නේ තමන්ගේ වාසියට දක්ෂකම් පවත්වන එක. වීරය කියලා කියන්නේ පොදු ධර්මද සඳහා දක්ෂකම් පවත්වන වීරයෙකු කියන පුළුවන් ලකුණු ටික. ඉතින් ඒ ලකුණු මේ තියනවාද කියලා දැනගන්නෙත් ඇත්තටම සමාජෙත් එක්ක වැඩ කරන කෙනා තමයි. නැත්තම් ඇසුරක් නැත්තම් අපි කියනවා සભ્યත්වය ආචාර ධර්මයක් කෙනෙක් එක වැඩ කරනොත් තමයි මේ ಗುಣ අපිට පේන්න පටන් ගන්න. ඒ නිසා භාවනා කරන කෙනාට අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනේ. කාලයක් අපිට ලෝකයේත් එක්ක ජීවත් වෙනවානේ ලෝකයේත් එක්ක ජීවත් වෙනකොට මේ ලැබෙන සෑම මේ අෂ්ටලෝක ධර්ම කොයි එකෙත් නොසැලෙන ගතිය තමයි ඒකේ කිල්ලවරම තමයි තාදී ගුණය කියන්නේ. සර්වචනාංශයට තථාගත කියලා කියනවා. ඒ තාදී ගුණයටපත් තථා තත්වයටපත් තාදී ගුණයටපත් කියනවා සතනවාංශයට සර්වචනාංශයේදී තියෙන සර්වචනාංශයට මේ ලෝකයා කරන චෝදනා මේ ලෝකයා කරන අයිතිවාසිකම් පිළිබඳ සාතන් ලෝකයා කරන මේ චවිචුරු ඔක්කොම වෙන්නේ මේ හීනෙන් දඟලන කිසිසේත්ම දෙකට දැකලා කරන එකක් නෙවෙයි. මේ එකෙකුටවත් විඳ ගන්න බැරි දෙයක් ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ හිතන මේ විඳින එක මට තරම් වෙන්නේ නැහැ කියලා. ඒ මමයා තමයි. මේක විඳ ගන්න පුළුවන් නම් කර්මල විඳපන් ඉවරයි. ඒසකොට මමයා පච වෙනවා. මේකේම නේ අපි කොහොම හරි මමයා ඉස්සරහට ගියාට මවන්නකොට මෙහෙම දෙයක් ගැලපෙන්නේ නැහැ කියලා ඉතින් අයිතිවාසිකම් සටන් කරනවා. ඉතින් මේ චරිචුරු ගන්න එක එක ළඟට ගිහිල්ලා කණපින්ඩම් ගන්න. ඒකෙන් වෙන්නේ ආත්ම භාවනා ආත්මෙ පිටකොන්ද නීච වෙලා මමයා ඔලුසන එක ඒක අනිත් පැත්තට යන්න ඕනේ මේක පැමිණිච්ච දේ මට විඳගෙන ඉන්න පුළුවන් මේ පැමිණෙන්නේ ඒක බලන්නයි ඒ නිසා විඳගෙන ඉන්න පුළුවන් නම් හැබැයි ඒකට අඬ ඇදී නෑ අයිතිවාසිකම් පිළිබඳ සටන් නෑ චරුචරු නෑ කාගෙන ඉන්න පටන් අරගත්තාම එහෙව් ගුණය කියලා එක කියනවා තාදී ගුණය ඒකට තමයි ඔය පාර දෙන්න තියෙන්නේ ඒ වගේ සිද්ධාන්තයේ ස්වභාවයෙන්ම මේ බුදුරජාණන්ගේ මම නඩගන දෙන්නේ සත්‍යහල් මම උදාහරණ දෙන්න මොන නේද නැත්නම් ස්වභාවයෙන්ම දුරන්නේ ඒ ඇත්තටම තුලින් ගන්නවා නම් තමන්ගේ චෛසික වශයෙන් සති චෛසිකය උපේක්ෂාවයි දෙක මේකට බොහෝම ආසන්නයි ඒ උපේක්ෂාවටම තමයි වීර්ය පරිපූර්ණ වීර්යයට යනකොට සද්ධාවේ අධිගම සද්ධාවට යනකොට සමාධියෙත් අනේජ අනේජ සමාපත්තියට යනකොට ප්‍රඥාවෙත් මේ ඉහළම කෙලවරට යනකොට උපේක්ෂාට බොහොම සමානයි. එහෙම නැත් ඒක ඇතුළේ තියෙන චෛසික ධර්ම. අනිත් එක තමයි එවැනි පිරිස ඇසුරු කරන්නේ. එහෙම නොසැලෙන පිරිසක් ඇසුරු කරනකොට එමන පරිසරයක හැදෙන කෙනා ඒ ඉන්න කෙනා ඉබේම තේරුම් ගන්නවා මේ මිනිස්සු මේ විසම ලෝකේ සමහිත පවත්තන්නේ ඒකට ප්‍රතික්‍රියා නොකිරීම. කියලා ඒක පාඩමකින් ධර්ම සාකච්ඡාවකින් බණකින් වෙන්නත් පුළුවන්. නමුත් එහෙම පොඩි කාලේ ඉඳලා නැත්නම් ඇසුරක් දුන්නොත් Tamange නොසැලී සිටීමේ හැකියාව උරගා බලන්න. එතකොටත් ඇඟට දෙකම આવොත් හොඳයි. කියන්නේ අතුලෙතම තමයි දන්නවා සත්‍යචෛසිකේ උපේක්ෂාචෛසිකේ තියෙන ලක්ෂණ රස පච්චවට්ටන පදට්ටන වශයෙන් කලියුත්තක් වශයෙන් තපසක් වශයෙන්. පේන්නත් ඉන්නවා. එහෙම උත්සාහ කරන කෙනෙක් නැත්නම් පිරිසක්. එහෙමනම් ඒක තමයි අපි බුද්ධෝත්පාද කාලේ කියන්නේ. එහෙමනම් ගමන ලේසි. ගමන ලේසි නැති වුණත් Taman අඩු ගානේ හේතු දක්වන්න පුළුවන්. මම මේ උත්සාහය නොසලී සිටීම සඳහා සත්‍ය වෙනීම සඳහා අපේක්ෂාව කරනවා. නැත්නම් මම මේ ෆලෝ කරන්නේ අසවල. ඒක නා සැලෙන්නේ. දැන් ආනන්ද කවුද? අඟුලිමාල ආම්තුන්ගේ මේ සිද්ධියෙන් පස්සේ කී දහහක් අදිෂ්ඨාන ගන්නට දැන් අපට පුළුවන් නම් මේ සතෙක් දකින්නකොට සත්පෙක් දකින්නකොට කලබල වෙන්නේ නැතු ඉන්න. ඒ සර්පයා ගහන්නෙම කලවල වුණොත් විතරයි. කවදාකවත් ඒ සතාට ඇඩ්‍රිනලින් එන්නේ නැහැ. අනිත් එක නා කලබල වෙලා නැත්තම්. එහෙනම් උන්ට තදික බඩගින්නක් තියෙනවා. බඩගින්න නම් උගේ රසායනික අඩු වැඩ කරනවා. කරවන හිතේ කිසි සතෙක් ගන්න. දුර බලහින්නෝ සත්ත්ව සත්ත්වය සත්තු උන් තන්නේ ක්‍රම විවේකයක් ගත කරන්නේ. ඕක කියලා කර්ම කෙරුවොත් තමයි රසායනිකව හෝ භෞතිකව උකුප්පවොත් රසායනික කිප්පිල අපි බය වෙනකොට මොකද සතාට තේරෙන්නේ. එතකොට උකන. එහෙම නැත්නම් මොකක් කරන්නේ? එහෙම නැත්නම් කණ්ඩ ඉඩ තියෙනවා නමුත් ඔය හිතන තරම් ඇක්සිඩන්ට් වෙන්නේ. ඒක සඳහා ඉස්සෙල්ලාම තමයි ඒ සැලෙන මනසක් නෑ මේ ලෝකේ කියලා හදලා තියලා තියෙන මොකක්ද අපිට මේ රක්ෂණ සංස්ථාව ලිබුයි හැම දෙයකින්ම හුලං වදින්න නැතු වෙන්න පින්න පූල් ගෙඩි වගේ හදලා පැත්ත කර කරලා තියන්නේ ඔකේ කිසි ජීවිතයක් නෑ අපි ඉගෙන ගන්න බාල දක්ෂය වාගේ වාදක්ෂතාව වාගේ භික්ෂුවක් වාගේ මූලික චීවර පිට පස්සේ ඉනාසන ටික ලැබුණාට පස්සේ මේවා ඔක්කොම අතිරේකයි මේකට ගහකට ගහලා කැදින ජීවත් වෙන්නේ ඉතින් අපිට ඒක මතක නැතිලා තියෙනවා. ඒ තරම් අපේ අම්මලා තාත්තලාගේ නරක කරලා. අපේ ගුරුවරයෝගේ නරක කරලා. අපේ ජනමාධ්‍යපේ නරක කරලා. අපේ පන් සමාජයපේ නරක කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් මේ වැසට අහුවට මේ අහුවෙච්ච නැති පින්න පූල් ගෙඩියක් වගේ අහුවට වැසට අහුව තොපරලා නැහැ. මතකද නේද කොච්චර කන්ඩිෂන් කරා කොච්චර තත්ත්වගත කරත් අවුරුදු 100ක්. ඇතුලේ තියෙන ඉවසීමේ ශක්තිය එහෙමම තියෙන මනුස්සයෙක්. ඒක දකින්නම් ඒක ක්‍රියාවත් කරන්න. ඒ ක්‍රියාවත් කරන්න දෙන්නේ එක කරන්න. තනියම අධිෂ්ඨානයක් ගන්න අපි දෙන්න මේක කරමු කියන්න බෑ. ඒක තන්නේ කර බොරු වෙන්නේ මට පුළුවන් උත්සාහ කරන්න මොන දේ ආවත් මම බලනවා අනුමාන වෙනදට වැඩි ටිකක් ඉවසලා බලනවා කියලා ගත්තාම අහස තමයි සීමා. ඕන තැනක තමයි අධිෂ්ඨාන පූර්වක කරන්න පටන් අරගත්තොත් ඒක ආන්වල තේමයි. ඒ නිසා අර ඇතුළතින් සතිය තියෙනවා. සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ. පරිසරයේ තියෙනෝනේ ඒ රහතන් වහන්සේලා අපේ ආචාර්යවරු බුදුහාමුදුර අපිට කිව්වා ආදර්ශවල කවණා කරන එකක් කියන 18 කියන බුදු පිළිමයක් නෙවෙයි ඉන්නේ බුදුහාමුදුර සැලෙන්නේ. මොනවද ඒකට ඔක්කසලෙන්නේ. ඒකට මේ ඇඳලා තියෙන පිටාගන චිත්‍රයට වැඩිය තියෙන තාදීනිය තමයි. ඒක ඉතින් අර දෙපැත්තම ලැබිලා තියෙනවා නම් ලාභයි. ඒකයි මම දැක්කේ මේ අපේ අපවත්ච නායක හම්සන්ගේ තිබුණේ උන්වහන්සේ ළඟ තිබුණේ හරිම ලැජ්ජයි මොකෙකට හරි සලුනා. ඒ වචනෙන් හරි කියලා පාස්තාව සම්මෙන් සමාවිල්ල ගන්නවා. අනේ වෙලාවේ මට කිපුණනේ තරහ ගියානේ කියලා. නැත්තම් කිසියම් දෙයක කිසිම තැනක චෝදනාවක් නැහැ. කිසිම තැනක චර්චුවක් නැහැ. පැමිණුනේ මොකද්ද? ඒකට අනුව වැඩ කරගෙන ගියා. කතා නොකර ඉඳ තියෙන ඉඩ බයි. අපි කතා කරන්නේම ඒ අයිතිවාසිකම් කියලා සටන් කරන්නයි චර්චුවක්. අපිට ඉතනම කතා කරන්න නැතුව බෑ මේ අනික් කටිය දැනගන්න ඕන මම දුක අනිකට දැනගන්න ඕනේ මම මුදින බර කියලා. ඒකතේ සක්කාය දිට්ඨියෙන් එන දේවල්. කරවණේ වැඩි කරන්න පුළුවන් නම් අදුම වචන ගන්න කි. එහෙනම් තේරෙනවා. අසුලත උදාව මේ තපස් තුන වැඩෙන්නේ. අපිච්චතාදී ගුණ, අපිච්චතා සංකීර්ණතා ඒ ගුණ හොඳට වැඩුණොත් කාට පුළුවන් කියන්නේ. මහ පොළොව හරි මේ වෙලාව වැඩේ කරලා දෙයි. සක්තු දෙවියන්ගේ හරි මේ වෙලාව වැඩේ කරලා දෙයි. දෙයියෝ හරි කරයි. සත්පුරුෂයෙක් හරි කරයි. මොකද කාටත් පේන දේ. ඉල්ලලා ගන්න දේ නම් සම්බේකට නම්වත් නෑ. ඉල්ලලා ගන්නවා කියන එක ලොකු සංකල්ප කියෙම ඇඳිල්ලක්. යමක් ඉල්ලනවා කියන්නේ ඇඳිල්ලක්. ඊට පස්සේ ඉනා වෙලා කියනවා දුන්න නැති වෙච්චාම තඬනවලු. ඒක දෙවෙනි ඇඳිල්ල. මක් ඉල්ලන එකත් ඇඳිල්ලක්. ඒක නොතන කොටත් අඳවලා ගන්න තියෙනවා. ඒක දෙවෙනි ඇඳිල්ල ඒක මිනිස්සු අඳවන්න එපා. මොනවාරි ඉල්ලුවා නම් දීපන්. තියෙනවනම් දීපන් ආයෙ කතා කරන්න එපා සාමාන්‍ය සාමාන්‍ය මොකක්ද අඬන බබනල කවදාක දුන්නත් නැරෙද නැල අඬිල්ල නතර වෙන්නේ නැහැ නැත්නම් ඉල්ලිල්ල නතර වෙනවා එච්චරයි කරන්නේ මේ මෙල්බන් වල කොහමද මේ රිසෙප්ෂන් එක ආශ්‍රවක්ෂය ආශ්‍රවක්ෂය කතාව නාමත ඒක තමයි අතලම තියෙනවනම් අද කතාත් වල හැටියටම ඒ ඒ ගැළපෙන්නේ. කෙලස් සෝදායදිය කියලා කියන්නේ ආයේ ඇත්තටම කෙලස් අල්ලන්නේත් නැහැ කියලා නිලුම්පතක් වගේ වතුර හිතියට වතුර අල්ලන්න නැති මට්ටමටපත් වෙලා තියෙනවා. ඒක නිසා රහතන් වහන්සේගේ හිතට කෙලසෙන්න අභව්‍යයි. සෝවන් වෙනකොට අබබ්බූතස්ස පටිච්චාදාය කියන විදිහට මේ කෙලස් තුනක් එන්න බෑ. රහතන් වහන්සේගේ 10ම සංවිධන 10ම එන්නේ නැහැ කියන්න බෑ. එනවා ආවට අල්ල හිටින්නේ නැහැ. හැලෙන ගතිය තියෙන නිසා නිතරම තියෙන්නේ ආයත්ත ස්වාධීන ගතියක් තමයි තියෙන්නේ ආත්මිකේ. නමුත් අර මේ මේ මහසිසාරිද පොතේ ඒක සඳහන් කරලා තියෙනවා රහතන් වහන්සේලට පහළ වෙන්න පුළුවන් රහතන් වහන්සේට වෙන්න පුළුවන් ආපත්‍ය කියලා එකක්. ඒක ඒව බලනකොට මේ ලෝක වජ්‍ය වලට නෙවෙයි අහුවෙන්නේ පඤ්ඤාති වජ්‍ය වලට ඒවයිදී මේ බැලු බැලමට පිටට පේන්නේ වැරද්දක් කරනවා. නමුත් ඒක මේ බුදුහාමුදුරන්ට රහතන් වහන්සේට තේරෙනවා එහෙම මේකක් ඇත්තේ නෑ. ඇතුළත මේ චේතනාවකින් නෙවෙයි කෙරෙන්නේ. එහෙම නැත්නම් මේ සංස්කරණය කරලා නෙවෙයි වෙන්නේ. කරනා වගේ තමයි පේන්නේ. නමුත් මේ ආර්යයන් වහන්සේලාට සිදුවිය කියාපත්ති. මේ ඒක බුදු කෙනෙක්ම ඉදිරිපත් කළා සුද්ධ කළ දෙනා මිසක කාටවත් කියන්න බෑ මේ කළාද කෙරුණාද කියන එක. අසංස්කාරික සසංස්කාරික ભેදේ නිසා අල්ලන්න අමාරුයි. නමුත් මේ ඒ වගේ තැන්වලදී දරුවන්ගේ පාවිච්චි කරන්නේ ඒ ඒ පුද්ගලයා ඒවට අභව්‍යයි. එයාට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ පෙනුනට කෙරිච්ච දෙයක් මිසක කරපු කෙනෙක් නැහැ කියලා. ඔව් කියන්නේ සිද්ධ වෙන දෙයක් හිතන තියෙනවා. සිද්ධ වෙන දෙයක් මිසක කරන්නෙත් නැහැ. විශේෂයෙන්ම කරන්නෙත් නැහැ කියලා කියන්නේ චේතනක් නැහැ. මේ කියන්නේ රහතන්සාරික තියෙනවා පයෝග පටිපස්සම්බ කියලා කිසිම ප්‍රයෝගයක් කරන්නේ ප්‍රයෝග කියලා කියන්නේ එන්ටර්ප්‍රනර්ෂිප් එක මේ නිර්මාණශීලීත්වය ප්‍රගතිගාමී වැඩ උපේන වැඩ ඒ මොනවාකට එන්න විදියක් නැහැ මොකද ඉන්නේ සතුටින් අලුතෙන් ආයේ මේ ඉන්න මට්ටමින් තව එහාට යන්න තරක් පේන්නේ නැහැ ඒ නිසා පයෝග පටිපස්සම්බ කියලා ඉතින් මේකදී ඒකට නිකන් සාධක සූත්‍රයක් වශයෙන් පෙන්නනවා මේ ඒකෙදී මේ බමුණෙක් ඇවිල්ලා ඒ බමුණ බුදුහාමුදුරන්ට කියනවා මම මේ අත්තකාර සූත්‍රයේදී මට එහෙම එකක් ඇත්තේ නැහැ. මට ආත්ම ශක්තියක් ඒ ආත්මය කියන එකක් ඇත්තේ නැහැ කියලා. ඒකෙදී අරවතන්සේ බයින හොඳට. ඒ බමුණට බයිනා මට උඹගේ දෙන්නේ දකින්න නොලැබේවා. ඒ නොදකින් කියලාම කියන. දෙලින්ම කියනවා මේව මේව කතා කරන්නේ නොදකින් කියලා. මොකද මේ මේ චේතනාවක් තියෙනකොට කාටවත් එහෙම කියන්න බෑ මේ මම නෑ කියලා. අපි කියනවා. ඊට පස්සේ ලස්සන දෙක පිළිබඳ දෙනවා සර්වඥාන්සේ මේ අත්තකාර සූත්‍රය. අනුහතර අනුහය. මේ මම කියවන්නේ අංගුත්තර නිකායේ චක්කනිපාතයේ 6 කාණ්ඩේ අතකෝ අඤ්‍යතරා අඤ්‍යතරෝ බ්‍රාහ්මණෝ යේන භගවා තේන උපසංගමේ උපසංගමිත්වා භගවන්ත සද්දි සම්මෝදි සම්මෝදනීයං කතං කතා කතං සාරාණීයං විචාරයත්වා ඒතමත්තං ඒකමන්තං නිශීති ඒකමන්තං නිසින්නෝ කෝසෝ බ්‍රාහ්මණෝ භගවන්තං ඒතද වෝච එකල්ලි අඤ්‍යතර බ්‍රාහ්මණේ භාගතුන් වහන්සේ කරා එළඹියේය එළඹ භාගතුන් වහන්සේ සමග සතුටු වේ සතුටීතු සාම ස්මරණාර්ථ කතා ඔක්කොට මේ මොහා එකත්තත් පෙහින එකත්තත් එක වුනේ බ්‍රාහ්මණ භාගතුන් වහන්සේ තෙල කර්ම සලකලේ ආන් හි බොහෝ ගෝතම ඒවං වාදී ඒවං දිට්ටි නත්ති අත්තකාරෝ නත්ති පරකාරෝ ගෞතමයන් වහන්සේ මම වනායි ආත්මකාරී තමන් කරන ක්‍රියා නැත කරකාරකේ කරකාරයේ අනුන් කරන ක්‍රියා නැත යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති වෙමි අත්තකාර පරකාර මේ පරකාරෝ කියලා එකක් නැහැ මම කරනවා අනුන් කරනවා කියන එකක් නැහැ කියන එක දෘෂ්ටි ඇති කෙනෙක් කියලා මෙයා කියන්නේ. කියන්නේ ආත්මයක් නැති නිසා මෙයා කෙරෙන දේ. ඔව් මේ කර්මවාදී කිරියවාදී මේ කියන්නේ කර්මානුරූපව සිටි වෙනවා. එහෙම නැත්නම් ඔය හුලඟට ගස් නැමෙනවා වගේ දේවල් මිසක උතන කරන්නේ මේ මම හෝ පිට නැහැ කියලා බහුණ බුදුහාම කියනවා. මයම් බ්‍රාහ්මණ ඒවං වාදී ඒවං දිට්ටි අදස්සංව අස්සෝසිවා. බ්‍රාහ්මණ මෙබඳු වාද ඇතිවක මෙබඳු දුස්සයත මම නහමක් දකින්වා. අසවතන වෙහි නැ නහමක් අසම්මා. නොදකින් නොපතම්ම කියන. මේ හැම වෙලාව මට දකින්න ලැබේවා, අහන්නවත් නොලැබේවා තොපි වගේ જાතියක් කියලා. ඒ කියන්නේ බමුණට පෙන්ලා දෙනවා මූණටම දමලා. කතංගි නාමේ සයන් අභික්කමන්තෝ සයන් පටික්කමන්තෝ ඒවම් වක්කති නත්ති අට්ඨකාරෝ නත්ති පරකාරෝ. ඒකට කියනවා කීසෙයින් නම් තෙමේ අභිනි අභික්‍රමණය කෙරේ ඉදිරියට යයිද ප්‍රතික්‍රමණය කරනු වේද ඉස්සරහට පස්සට යන විනියකුත් ඉඳදී මම මෙතන නැහැ කියලා කියනවනම් එහෙම එකෙක් මට නොදකින් මේක මට අහන්නවත් නොලැබේවා කියලා කියනවා ඊට පස්සේ අරචනද මෙය ප්‍රශ්නයක් නැගෙනවා කංකී මංජති බ්‍රාහ්මණ අත්ති ආරම්භ ධාතු බ්‍රාහ්මණේ ආරම්භ ධාතුවේ න්‍යා කියන්නේ ආරම්භ ධාතු කියලා කියන භාවනාවට පටන් ගන්න ආරම්භ විදිය ආරද්ධ විදිය මම භාවනා කරනවා වාඩි මම නිවන් අයින් කරනවා ආනාපානය අල්ල ගන්නවා සක්මන් කරනවා මම එදිනදා වැඩ සතිය පවත්වන්න ඕන කියලා ආරම්භ ධාතුවක් ඇති කරනවානේ අපි පටන් ගන්නා වීරියක් එහෙම කෙනෙක් තියනවාද කියලා. එහෙම ආරම්භ ධාතු කියන එකක් තියනවාද කියලා. බ්‍රාහ්මණේ ආරම්භ ධාතුයි. ක්‍රියා කිරීමේ පළව උපදන වීර්ය ඇත යන එය කිම හංගීද එවනක් ඔබට තේරෙනවා කියලා. පින්වතුන් වහන්සේ එසේ ඇතියයි ඇතියයි එහෙමයි මම දන්නවා එහෙම එකක් නම් තියෙනවායි කියලා. ආරම්භ ධාතුව සති ආරම්භවන්තෝ සත්තා පඤ්ඤායති इति. ඒකට ආරම්භ ධාතුවක් තියෙන යමක් කරන්න මම කරන්න ඕනේ කියන හැඟීමත් එක්ක සතෙක් පැනෙන්නේ නැද්ද කියලා. පැනෙනවද? යක්කෝ ග්‍රහකුණ ආරම්භ ධාතුව සති ආරම්භවන්තෝ සති පඤ්ඤායති इति. ආරම්භවන්තෝ සත්තා පඤ්ඤායති අයං සත්තාන අත්තකාරෝ අයං පරකාර. මේක තමයි මනුස්සය අත්තකාර කියලා කියන උටත් පරකාර කියනවා. ප්‍රශ්න දෙකයි අහන්නේ. ප්‍රශ්න දෙකෙන් පෙන්නනවා මම මේක කරනවා කියලා චේතනාවක් සංස්කාරයක් කැමති පහල කරනවා නම් ඒ චේතනාව මේ සංස්කාරයෙන් මම වෙනවා. ඒකම කර්ම වෙනවා. එහෙම කිව්වොත් කොහොමද කියන්නේ මම ඒක නැහැ. එහෙම කියන්නේ කොහොමද? මේ කරන අනුන් කෙනෙක් නැහැ කියන්නේ. ඒක තමයි භාවනාවේදී මේ සංස්කාර ටික තමයි කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වශයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවලා කාය කර්ම, වචී කර්ම, කාය දුස්චර්ය, වචී දුස්චර්ය අතර කරලා මනෝ දුස්චරිත සංඛාර තුම්මන්තමකින් කැපුවට පස්සේ කරන්නේ නැති තැනට යන එක තමයි ඒකේ කෙලවර තමයි rahat වෙනවා කියන්නේ. rahat වුණාට පස්සේ කියන්නේ ඒ ආර්යත්ව බල සමාධියේ ඉන්නා තාකල් මෙතන කරන්නේකොත් නැහැ පිට කරන්නේකොත් නැහැ. සියල්ලම සිද්ධ වෙන දේවල් තමයි. නමුත් ආර්යත්ව බල සමාධිය නැගිටලා සාමාන්‍යයෙන් පාත්‍රය හොදනකොට අර පින්න පාත්‍රය යනවා වගේ මෙතනකොට එතන ඉන්නවා. එතන ආයසරයක් රූකඩේ වැඩ කරන චේතනා තියෙනවා. කිසිම පැයට පස්සේ ඒක මහපරයි අනුපතිශේෂ සෝපතිශේෂ උපතිශේෂ ගුණාට පස්සේ අගත් බල සමාවකෙන් පිට වැඩ කරනකොට මම අරක කරනවා මේක කරනවා කියනකොට ඒක ආත්මයක් පැනෙනවා. නමුත් ඕන වෙලාවක අගත් බල සමාපත්තියට යන්න පුළුවන් දීගම නැති බවක් ගන්න. ඒ අයිතිය තියෙන්නේ 100% නැත්නම් වැඩියෙන්ම තියෙන්නේ රහතන් වහන්සේ. එන්න රහතන් වහන්සේට කිය හැකි ඒ හරියත්තර සමාපත්තියේ ඉන්න වෙලාවේදී අත්තකාරයක් පරකාරයක් නැහැ කියලා. අනික හැම වෙලාවෙදීම ප්‍රයෝග තියෙන තාක්කල්. නැත්නම් සංස්කාර තියෙන තාක්කල්. එතන මේ මම රහත් වෙන්න ඕන කියන තාක්කල් මට නිවන් දකින්න ඕන තියෙන කාල මට සත්‍ය පවත්වන්න ඕන කියන තාක්කල් ආත්මයක් තියෙනවා. මට සත්‍ය ඇති කරගන්න ඕන කියන්නේ ඒක තුලත් අත්තකාර පරකාර තියෙනවා. ඒ ගතිය හොදලා ඇරියම එක තමයි rahat වෙනවා කියල කියන්නේ ආසවක් වෙනවා කියල කියන්නේ එහෙම එකක්වත් එන්නේ අන්තිමට මට සෝවාන් වෙන්න ලැබේවා මට rahat වෙන්න ලැබේවා කියන අදහසවත් තියෙන තාක්කල් අඩු ගානේ සංකාර උපේක්ෂා ඥානටවත් යන්නේ සංකාර උපේක්ෂා ඥානෙට යනකොට ඒ හැඟීමයි තියෙනවා ගණන් නැතුණත් එකයි කියන සම මට්ටමට ආවට පස්සේ තමයි සංකාර උපේක්ෂා ඥානට හරියන්නේ ඉතින් භාවනා කරන යනකොට උඟ වෙලාවක ඒ අරමුණ තුනී වේගන යනකොට ඒක තමයි මේ භාවනා ක්‍රමේ හැටි. ඉතින් ඒකට ඉන්න බැරිකම තමයි මම දැන් මම මොකද කරන්නේ? මේ අහිය මුස්ප ගන්නවද? නින්දට වැටෙනවද? එහෙම නැත්නම් මේ ඇද්ද කැරලා බලනවද? ඒ ඔක්කොගෙම කරන්න හදන්නේ අර ගෙවා දමන වැඩපිළිවෙලට අපි දැන නොදැන බාධා කරන එක. ආ දැන් මේ කොල්ලාගෙන මේ වෙනදයක් ඇටියෙන්නේ ඉවසන්න බැරි කම නිසා තමයි. සම්බන්ධයක් ඇතුළු වෙන දෙයක් කියලා පරිවර්තනය තමයි වෙන්නේ වෙන දෙයක් ඇතුළු ඔය විඳ දෙන දෙයට වෙන දෙයට වෙන්න ඇරලා ඉන්න බෑ අපිට. පවුල් කරනකොට පවුල් කරන තමන්ගේ පවුලේ කෙනෙක් දරුවෙක් හරි කිට්ටුවන්ට හරි වැරද්දක් කරනකොට අල්ලපු ගෙදර කරනවට වැඩිය ලොකු කක්කමක් එනවා. අල්ලෝගේ මිනිස්සු ඌව කෙරුවට අපිට ගාණක් නැහැ. අර මගේ කමට මොකද මගේ චරිතයට හොඳ නැහැ. මම තාත්තා වශයෙන් අපේ ගෙදර ඌව වෙන්න දෙන්න බෑ. ඉතින් අර දරුවට ගහනවා, බනිනවා, පෙළඹෙන අල්ලපු ගෙදර මිනිස්සුන්ගේ රෝටි එක ප්‍රශ්නයක් නෑ. ඒ වෙනත්නම් මුස්ලිම් මිනිස්සුන්ට කෙරුවා ඉන්දියාවේදී වුණා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක පත්තරේ නිවුස් බලුවා ඉවරයි. නමුත් මගේ වෙනකොට කරන්නේ. ඉතින් ඒ ගතිය නිසා පුදුමාකාර පෙළilla පෙළෙන්නේ කිව්වා මොකද මේ පෞල් කාරෝ. ඕන කණේ පෙන්නන කවුද මිනිහා කියලා මේ වැඩක් නෑ කියලා වැඩක් නෑ. මොකද ඒ ඔක්කොම ඇඟේ දාගෙන තියෙන්නේ. ඒ කට්ටියත් හරියට ඉන්නවනේ මොකද මගේ දරුවෝ නිසා. මගේ ඥාන නිසා මගේ අල්ලපු අසල්ලාසෙ නිසා මගේ හාමුදුරු නිසා ඒ ඔක්කොටම චරිත අපි දීලා තියෙන චරිත හැටියට රඟපාන්නයි. මේ ලෝක වෙනස් වෙන ගතිය කියලා කියන්නේ Tamandat බැරි නම් භාවනා කරන්න ගිහින් එක තැනක පැයක් ඉඳගෙන ඉන්න තරම්වත් සත්‍යක් නැත්තම් කියන්නේ. කොහොමද පාලනය කරගන්න බැරි එක සත්‍යක් නෑ. කොහොමද තව දෙනකින් බලාපොරොත්තු එන්නේ ගතිය සාමාන්‍යයෙන් පුතර්ජනයට ගන්න බෑ පුතර්ජන හිතන්නේම මගේ දේවල් මං කියන තාලෙට මට ඕන විදිහට තියන්න ඒකයි මගේ එකම ඔය හිතන්න හිතන්න පරාසයක් හිතන්න හිතන්න වැඩි වරක් වරක් වැඩ කරනවා. ඒක සරෝජස් කියන්නේ වස්තුවයි නෑදෑයයි අතර. ඕකෙන් තමයි කොක්ක වදින්නේ ප්‍රධාන කොක්ක. නමුත් ඕක ඇතරේ කියලා හිත මේ ශික්ෂණය වෙන්නේ හිත ශික්ෂණය වෙන්නේ අර ටික මූලික අවශ්‍යතාවක් වශයෙන් අරගෙන ඊට පස්සේ හිතක් බලන්න කියලා කියනවා. මේ තමන්ගේ අතපය හොවා තමන්ගේ ආශ්‍රව ප්‍රසවාස හොවා තමන්ගේ සතිය වේවා තමන්ගේ සමාධිය වේවා පාලනයකට නැතිකම තමයි මේ අවබෝධ කරගන්නේ. පානේ රන්තු කරන්න පුළුවන් නම් ඉතින් ඒක ආත්මකාරයක් වෙනවනේ. ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් එකක් තියෙනවනේ. කරන්න බැරි බව 100ට 100ක්ම අධ්‍ය කුසල පිළිගන්න ඕ. මට කියලා කරන්න දෙයක් නැහැ. ඒ නිසා මම කිසි කෙනෙකුගේ ජීවිතවලට බලපාන්නේ නැහැ. මං පිළිබඳව දැඩි මතවලට බහින්නෙත් නැහැ. වෙන දෙයකට ලෑස්ති වෙලා ඒකට මට හැඩ ගැහෙන්න කොච්චර ඉක්මනට පුළුවන්ද කියලා එනේන දෙයට හැඩ ගැහෙන්න පුරුදු වෙන කෙනාට තමයි ඒ මේ රහත්ුණයි කියලා කියන්නේ. එහෙම නැතුව මේ මෙවුවා තියෙන දේවල් හැඩ ගහන්න යන එක ලෝකේ හැඩ ගහන්න හදන එක නෙවෙයි ඒක ඔක්කොම සංස්කාර වලට මට මේ ලෝකයේ හැටියට හැඩ ගහෙන්න පුළුවන් කියන එක තමයි රහතන් වහන්සේගේ ශික්ෂාව නැත්නම් ශේක පුද්ගලයාගේ ශික්ෂාව වෙන්නේ ඒකත් අතල්ලා දානවා අශේක ඉතින් එහෙම කෙනාට නාහතකයි ඒ කියන්නේ අපුල්ලන්ට රෙදි දුන්නා වාසේ කුණු අරලා ඉවරයි කුණු ඔක්කොම අයින් කරලා ඉවරයි ඊට පස්සේ ඒක පිරිසිදු කියලා පාර ගන්නවා පූර්ව නිගමන වලින් අනිවාර්යෙන් වැඩ කරන බාහන අස්ථාපනය කරන කෙනෙක්ම ඉස්සරේ. ඒක ඇත්තටම පේන්නෙම නැහැ. ඒක වංචනික ධර්ම ලොකු සංසිලිසින කෝන් කම්මාදී වංචක වංච කතා. ඔය අද කියු විවස්ථා තියෙන්නේ ඒක අල්ලන්න අමාරුයි. අල්ලන්න අමාරුයි කියලා කියන්නේ ඒක අල්ලනකොට හිතෙනවා හරියට හිතෙනවා. කවුරු හරි ඇවිල්ලා තමන්ගේ ජීවිත රැඟිලි ගහනවා කියලා. චාටු කතාදී කොහොන්කම් චාටු කතාවෙම අයින් කරන්න උත්සාහ කරන්න කියන එක තමයි අපිට කරන්න දෙන ප්‍රසිද්ධිය කියන්න ඕනේ. මම ඉතින් මේ වෙන්ඩිට තියෙනවා දැක්කොත් අනේ කරුණා කරලා මට ඉකියක් හරි දෙන්න මට නැත්තම් මතක් කරලා දෙන්න. ඒකයි අපි මේ සම්ප්‍රක්‍මචාරින් වහන්සේලා කියන්නේ. අපි අතින් වෙනවාමයි. ඒක කවදාකවත් නැහැ කියන්න බෑ. අන්න ඒකට මේ නියම කල්යාණ අධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම සිද්ධුනේ. පිරිසිදු ප්‍රයත්න දියුණු කරමින් කොහොංකම් වංචක බව, ඡාටුකතාදිය සම්පූර්ණයෙන් දුර්ලභ. කොහොංකම් කියලා කියන්නේ කුහකකමක් තියෙනවා. කුහකයි කියලා කියන්නේ ඒ දේ කෙරෙන්න ඕනේ බව හැබැයි මට බෑ කායින් හරි විච්චාවයි කියලා හෝ මම කළ හැකි මට්ටමින් කරන්නේ කොහොමද වෙන්නේ නැතයි දන්නවා මේක අනිවාර්යයෙන්ම විය යුත්තක් කියලා. ඒකට කියනවා කෝකම් කියලා. කොහොන් ගතිය චාටු කතාදී කියලා කියන්නේ මූනිච්චාවට. හොඳ ලස්සන මේ ප්‍රශංසනීය වචන කතා කරුවට මොකද වැඩේට කෙරෙන්නේ නැහැ. චාටු කතාදී කුහනාදී වංචක බව චාටු කතාදී මේ දෙක ඇත්තටම අපි සාහිත්‍ය කියලා බාර ගන්න තියෙනවා. අතිශෝක්තියයි සාහිත්‍යයයි නැතුව බැරි ජීවිතයක් අපිට වෙලා තියෙනවා. කෙලින් කතා කරොත් ඒක නිකන් කෘත්‍රිමයි යනවා. කියන්න ඕනේ කෙලින්ම කිව්වොත් මම වෙනවට කැමති නැහැ කියලා ඒක මිනිස්සු හිතන්නේ මේ ශිෂ්ට නැහැ කියලා. ඒ ආවට කමන්නේ මේ මේ වෙලාවට ඉන්න එපා අනම්මනම් කියලා ඉතින් ඒක නිකන් බොරුවට ආලවට්ටක් කරනවා. කෙලින්ම කියන්න මට වැඩි කෙරෙන්න කරපන්. එහෙනම් මට එන්න එපා. ඒ කියන්නේ ගහම මිනිස්සු මේක ශිෂ්ටාචාර නැහැ. ඉතින් ඒක වෙන්නේ වචන බාහුවලියට පත් වෙනවා. විශාල වචන බාහුවලියට පත් වෙන මේ කියන්න ඕන දෙයක් කියන්නේ. ඔය ටෙලිෆෝන් කාර්ය විතරයි කොහොඳටම දන්නේ. උන් දන්න උන්ට බිල වැටෙනවා වටෙන් කතා කරන කතා කරන බිල හොඳයි. උන් කියන්නේ දිගට කතා කරන්නේ. යාළුවෝ උළුවාන්තරම් වැඩි කරන්න. වැඩි කරන දේ මේ කෙටියෙන් කතා කරලා ඉවර කරන ගමන දීලා එන එක කතා කරලා බේරන්න පුළුවන් නේද ටෙලිෆෝන් එක තියන් එකම කියන. එක සැරේයි, දෙසරේයි, තුන් සැරේයි එපාම වෙනවා. මම ටෙලිෆෝන් පාවිච්චි කරනවා කිසි තරහක් නැහැ කාරණාව කියන්නේ. මේ ආලවට්ටම නැතුවත් බෑ මේ මාස ඉන්නේ වෙන ලෝකෙක. ඉතින් ඌට අර කතා කරලා කරකෝල කරකෝල හරියට පොයින්ට් එකට ගේනකොට ඒක අඩු ගන්න එකම හතර සරයක් විතර ගිහින් ඉතින් අක්කම ලාභ ලබන මිනිහ ටෙලිෆෝන් කම්පැනි විතර. උන්නේ කතා නොකරත් වැඩේ. උන් ටෙලිෆෝන් නැති කාලේ වැඩුන්නේ නැද්ද? මේ වැඩේ හොඳටම දන්නේ ඔය ජාත්‍යන්තර සමිති. සමාගම් ඒගොල්ලෝ දන්න මනුෂ්‍යකමේ තියෙන දුර්ලභකම. ඉතින් වටවලල්ලේ වටවලල්ලේ. ඉතින් මේ චාටු කතා කියන්නෙත් බෑ. වචන තේරෙන්නේ නැහැ චාටු කතාව කියලා. වංචක බවක් පේන්නත් නැහැ. එයා හිතන්නේ මම ඇත්තටම කාරණාව කියන කතා කරන්නේ. නමුත් අතිශෝක්තිය තමයි කතා කරන්නේ. ඉතින් මේක තමයි ඒ රහත් භාවයට යනකොට short to the point. කාරණාවට කතා කරා ඒ තමයි පිටපොට යන මොකද අහන කෙනා හිතන්නේ නැති නිසා. ඒකට මට කරන්න දෙයක් නැහැ. මට මෙච්චරයි කියන්නේ. මම දැක්කේ මේ ලොකු ස්වාමීන් වහන්සේගෙත් මේ බෝඩ් එක කමල් ගෙනත් දුන්නේ කතාව කෙටි කරන්න කියලා. මේ බුරුම පන්සිතාන්තිකාවත් ඉන්නවා මේ ඇත්තටම ළඟ ඉන්න උදව් කරන හොඳ තරුණ කියලා ටිකක්. දැන් ට්‍රාන්ස්ලේටරත් ඉන්නේ තරුණ කියලා. අනික කට්ටිය උඟක් මැලේසියානු කඩේ මේ කාර්යපරිසරේ නේපාල්. තුන්ට ටක් ගන්නකොට සෙනගා වෙලාදී අර මජුනිකා පොත ගෙනදී කියන වචන දෙකයි කියන්නේ. එතකොට හරියටම මේ පොත ගෙනල්ලා දෙන්න. ඉතින් දුන්න නැත්නම් බලනවා බැලිලා එච්චරයි. ආයෙත් කවදාකවත් ආයෙ වැඩක් කියන්නේ. ඉතින් කියනවා ළඟ ඉන්න වන්සේ ඒ වචනේ අහුන් නැත්තම් ඉවරයි. එකමයි කියන්නේ දෙවන සැරේ අහුවොත් එහෙම සම්පූර්ණ රවල බලනවා කැපතිලා. ඉතින් තාන අඩු වචන. විහිළුවක් කරන්න ගියත් වචනයක් කතා කරුවා තමයිලාට මේ ඉන්නසොල තියලා වහාම යනවා Tamange වැඩේ. ඉතින් හරිය අමාරුයි මේ අදහස් තේරුම් ගන්න. මේ කියන දේ හරියට විනිශ්චයකාරතුමා නඩුවට අන්තිමට දෙන විනිශ්චය වගේ තමයි. ඒක ඔක්කොම නඩු පොතේ හැටියට ඒ වාක්‍ය ලිව අසංග්‍රහය නෑ විස්තර නෑ. විස්තර ජෝලි සභාවෙන් අහගන්න තමයි පෙරක දෝගයන් ගන්න මයිට් එක නෑ. ඒක තමයි මේ මේ ස්වාමීන් වහන්සේලා ඉතු කරගන්නේ කාලේ ඒ වගේ තමයි. අපේ අනික් කට්ටියට වෙලා තියෙන කාලේ ඉතු වෙච්චාම මහා කාල කන්නේ වගේ ඉති මොනවා හරි කීකයි. ඉතින් මේක වංශක බවට චාටු කතාවට සහ කෝණ ගතිවලටපත් වෙනවා කියලා තේරෙන්නේ නැහැ. ඉතින් එකක් හැබැයි මම දකිනවා හොඳක් එහෙම කතා නොකරන බටහිර ලෝකේ සෑහෙන පිස්සු. ඒගොල්ලෝ යනවා කවුන්සලින් වලට. උන් පැයකට රුපියල් 300 ගාණක් විතර ගෙවන්න ඕනේ අනික් කෙනා අහගෙන ඉන්න එක විතරයි කරන්නේ. ඉන්න ප්‍රොෆෙෂනල් මිනිස්සෙක් යා කරන්නේ අහගෙන. ඉතින් මෙයාට දැන් ගෙදර මිනිහා කතා කරන්නේ නැහැ තමයි මේක හොඳම යාළුවෙක් මිනිහා කියනවා එකම කෙනාලු ගෙදර ගියාම කතා කරන්නේ කොමන හේරියෙන් බැල්ලියක් ඉන්නවා. එයා තියාන ෆොටෝ එකලා ඉඳලා කීප බැල්ලිත් කතා කරනවා. ඉතින් ගෙදර මිනිස්සු කියනවා මට පිස්සු කියලා. එච්චරයි ස්වාමීන් වහන්සේ බැල්ලි මොකුත් හාහෝ කියන්නේ බැන්නත් මොකුත් කියන්නේ ඉන්න හොනත් මොකද වෙනව කට දිහා බලන්න අනේ කරුණු කතා කරලා මොනවද කියන්නේ කිසිම මනසට අන්න අරසින් කියන්නේ මම ආශ්‍රය ගන්න තනි කරම මේ බැල්ලි ඉතින් අද උඩ තියාගෙන ඉතින් ආශ්‍රය ගහක් ආවට කියලා කතා කරනවා මේක නම් ඒක අනිත් පැත්තේ තියෙන දකින්න දකින්න කෙනා කච කච කච කච කච කච ඉතින් මේ කවුන්සලින් නෑ කවුන්සලින් තියෙන කොළඹ කොල්ලන් නැත්තම් යන්න ඕනම කෙනෙක් මේ වැඩ කරලා හැන්දාවට ගිහලා පැයක් සල්ලි දීලා ඒ මනුස්සයාට කියන්න ඕන ටික ඌට කියලා එනවා. කුණු බාල්දියක් වගේ. ඒ මනුස්සයා පත් උත්තර දෙන්නේ නැහැ. හෝ කියන්නේ අහගෙන ඉන්නවා. අහලා දින අපි මෙහෙම කරමු හෙටත් එන්නකෝ. හැබැයි ඉදාර පඩුලන්න ඕන. එහෙනම් ගාන දාන්න ඕන. ඒ සමහර ටෙලිෆෝන් තියෙනවා. ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා මම ඕනම වෙලාවක ඔයා කියන දේ අහන්න කැමතියි. ආවල් ටෙලිෆෝන් නම්බරයට කතා කරන්න. ඉතින් මේ මිනිස්සු ඉතින් කරන්නේ අර මේ පැත්තේ ඉන්න මිනිස්සු ඉතින් කියන්න කවුරුත් නැහැ නිසා කියවම කියවම කියවම වරිම හ්ම් හ්ම් කියලා හරින් මේක විතරයි කරන්නේ. හැබැයි මේ ගානට කතා කරන මිනිස්සු සල්ලි ගෙවන්නේ. ඒක නෑ ලංකාවේ මොකද ඇති වෙන්නේ දෙමලිච්චෝ වගේ කතාව දෙන මෙහෙ නෑ ඒක. ඉතින් අර මිනිස්සෙක් මෙහාපුවාම ඔය පිටරට මිනිහේ පුතු හුස්ම ගන්න බෑ මේ මිනිස්සු මොනවද මෙච්චර කතා කරන්නේ. හැම වෙලාවෙම පුදුමාකාර කතාවක් තියෙනවා. ඉතින් ඒ ආශ්‍යාකරයේ සහ බටහිර ලෝකේ තියෙන මානසික தত্ত্ব දෙකක් තමයි. සම්පූර්ණම පාස්ට් එකේ නෑ අගෙන්නේ. අගෙන්නේ අවශ්‍ය දේ තිබුණා කියලා. දේව වාක්‍ය කියන පොතෙන් අරගෙන පෙන්නලා දෙනවා මෙන්න මේ වාක්‍ය තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා කියලා. ඉතින් ඒක මිනිස්සේ කියලා පාටිලිට කියවලු මේ සාමි මම පොතක් කරකම් කරා මම පාප කරා. ඊට පස්සේ පොත අධිකාරයට දෙනවා. අනේ සාමි ගන්නේ කියලා මට එපයි කිව්වා. ඌගෙද කෙනිචල් බලනකොට සාමිගේ මොකරම් කරා. ඉතින් උත්තර සාමි ගන්නේ කියලා එපයි. ඉතින් ඌගෙද කෙනිචල්. කවුරුහරි සාමකට. ඔව් කන්ෆෙස් කන්ෆෙස් කරා. අයිතිකාරට තිස්නට එපයි කියවට පස්සේ ඉතින් ප්‍රශ්න නැහැ. ඒ වගේ සමාකීට තමයි කියන්නේ උන් කට්ටිය කොයි වෙලාවෙ දෙයියෝ සමා කර ගන්නවා පාදීද සමා කර ගන්නවා පොතත් තොරකම් කර ගන්නවා. ගෙදර. ඒ වගේ දෙල්ලම් තමයි. පව් සමාකීට. පතා විනාඩි 20ක් විතර වගේ තියෙනවා. සන්නත් මේ මෙහෙන් මේ සීලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මතක කරන්නේ. සංඥාන්ත එදා සංඥාන් කියවනේ අර යෝනිසෝ මනස්කාරයෙන් බලන්න කියන අර යෝනිසෝමනස්කාරය යෝනිසෝමනස්කාරය කියලා එහෙම කිව්වනේ. ඒ යෝනිසෝමනස්කාරයෙන් බලනවා කියලා කියන්නේ මොකක් හරි දෙයක් දිහා ඇත්ත ඇත්තකින් බැලීම කියලා කියන්නේ. එතකොට ඒක කොහොමද බලන්නේ? ඒක මට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති එක නම් තේරෙනවා. මේ මෙහෙමයි එකට කියන්න තියෙන්නේ යෝනිසෝ කියන එක පදගතාර්ථ විස්තර කරනකොට යෝනි කියන පදේ අටුවා විස්තර කරන්නේ ඥානය කියලා. නමුත් ව්‍යවහාර ව්‍යාකරණ මේ ශාස්ත්‍රඥ කැමති යෝනිය කියන්නේ ස්ත්‍රී ලිංගයටමයි. ස්ත්‍රී ලිංගය තමයි හැම දෙයකම උප්පත්ති පටන් ගන්න තැන. ඒ නිසා සිත්‍යක් ඇති වෙනකොට අපි දකින්නේ සිද්ධිය සෑහෙන මෝරලා ඇයින සෑහෙන එකේ හැඩ වැඩ අරගෙන විභූෂණ පාල. එතකොට අපිට ඒක අමාරුයි තේරුම් ගන්න. ඒ නිසා මේ සිද්ධිය නැවත නැවත වෙන සිද්ධියක් නා වෙන එක අපේ නම් තරහ යනවා වගේ එකක් කියලා තරහ යන එක එච්චරම තරහ යන්න ඉස්සල් අවස්ථාවේ මට දක්වන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් තරහා තියෙන්නේ හොඳටම මට කේන්ති ගිහිල්ලා ගහ ගන්න බැන ගන්න තරමට ගිහිල්ලා කියලා හිතමු. එතකොට අපිට තේරෙනවා ඉතින් අපි අතින් තරහ නොවන වැඩ වෙනවා. එතකොට කරන්න බෑ. එතකොට අපිට පාලනයක් නැහැ. යෝනිසමනස්කාරය උත්සාහ කරන එක නා දැනගන්නවා හෙටත් මෙතෙන් එනකන් ගියොත් හෙටත් මගේ අතින් ශිල්පද පවා කැඩෙන්න පුළුවන්. තරන්න ඕනේ වැඩ වෙන්න පුළුවන්. අනුන්ට හානි වෙන්න පුළුවන්. මත්තට හානි වෙන්න පුළුවන්. ඒ නිසා යෝනිසමනස්කාරය පුහුණු කරනවා කියන්නේ අනේ මට හෙට මේට කලින් හටගන්නට කිට්ටු දැනකදී. ඒ කියන්නේ නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවදී මේ ගහ දැක්කම මට කඩන්න තිබුණනේ පොරෝ දැන් පොරෝයින් ලොක් කරන මට වෙලා තියෙන පොරෝකුත් නැහැ පොරෝයින් කපන්න දන්නෙත් නැහැ නැත්නම් ගහ කඩන්න වැටලා හානි වෙනවා. ඉතින් ඒ නිසා නියපොත්තෙන් කරන්න පුළුවන් මට්ටමට මට දැක ගන්න ලැබේවා කියලා. ඉතින් මේක කරන්න පුළුවන් වෙන්නේ ක්‍රමදේ නැවත නැවත වෙනවනම්. ආස්වාද ප්‍රසවාසයේ බලනකොට අපි ආස්වාසයේ දකින්නේ සෑහෙන ගොරෝසුලා නාස්පුඩු පුරවාගෙන පුම්බාගෙන පුරාගෙන යන වෙලාවේ. ඉතින් ඒක පිළිබඳ යෝනිසමනසිකාරය කියන්නේ මේ නැති හුස්ම රැල්ලක් මේ මට්ටමට නැග්ගේ කොහොමද මට ඊගාව හුස්මේදී මෙච්චරම ගොරෝසු වෙන්න ඉස්සෙල්ලා චිත්තක්ෂණයකට ඉස්සෙල්ලා හුස්ම නැති තැන ඉඳලා හුස්ම පටන් ගන්න තැන දක්වා ලැබුණොත් එතකොට ඔන්න අපි හුස්ම අනුව යොන්සමස්කාරය පවතුන. එතෙන් ගිහිල්ලා බලනකොට පේනවා මේ හුස්ම ලාවට තිබිලා ගොරෝසු වෙන එකයි. ඒ ගොරෝසු වුණාට පස්සේ තමයි අපි මේ වැටෙන්නේ දැනෙන්නේ දැන් ඇඟෙන්නේ ඒකට අවදියෙන් හිටියොත් සද්ධාහන් නැතුව වේදනාව විඳින්න නැතුව හිතවිලියට අන්තර හුස්ම දිහා බලන මතු වෙනකොටම ඉස්සරහට එනකොටම අල්ලන්න පුළුවන් ගැටේ තමයි යෝනිසමස්කාරය පරි. එතකොට තේරෙන පටන් ගන්නවා අවදියෙන් හිටියොත් ඊට කලින් අල්ලන්න. එතකොට එතන ඉඳලා ආයෙත් අදිෂ්ඨාන කරන්න පුළුවන් මේටත් ඉස්සරහට යන්න. ඉස්සරහට යන්න. ආන්නේ ඉස්සරහට ඉස්සරහට මුලට මූලාය පටිකස්සනේ කියලා කියන්න පුළුවන්. ඒ විදිහට ආස්වාස ප්‍රස්වාසයේ හෝ නැත්නම් අපි ගන්න චෛසික ධර්මයක් වෙන තරහව ආශාව, නිදිමත වගේ දෙයක් බලවත් වුණාට පස්සේ අහුවෙන එක තමයි නුපුහුණු මනසේ ඇති. ගුණාවක් නැති මනසේ ඇති. <clears throat> යෝනිස මනසිකාරය කියලා කියන්නේ මේක මෙච්චරට ආවට පස්සේ නම් මට තියා කාටවත් වළක්වන්න බෑ. නමුත් මේක නැවත නැවත එන එකක් නම් ඊගාව දවසේ ඊගාව වාරේ එනකොට මේට මොහොතකට කලින් චිත්තක්ෂණයට කලින් මට දැක ගන්න පුළුවන් වේවා කියලා ඒක සඳහා අපේ ලොකු සාංශ පාවිච්චි කරන්නේ ලෑස්ති වෙලා ඉන්න ඕනේ. දැන් එනවා එනකොටම මම එන්න මේ මත්තමට සංකර වෙන්න කලින් බලන්න ඕනේ කියලා හැමදාම චිත්තක්ෂණයක් හෝ අබමල් රේනෝක තරමකින් හෝ ඉස්සරහට ඉස්සරහට යන්න පුළුවන් නම් ඒ පුද්ගලයා ඒකෙන් අදහස් කරන්නේ චිත්තක්ෂණයේ තිතිය නෙවෙයි උපාදේ බලන පැත්තට හිත යොමු කරනවා. තිතිය කියලා කියන්නේ දැනට ඒ වැඩේ කෘත්‍ය බරපතල විදිහට සිද්ධ වෙන වෙලාව මෝරලා. ඒකේ උපාදයට එක්ක බල බලා ඉන්න බලනවා. ඒක නිසා ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ ඔය මජ්ජේ සූත්‍රය වගේ සර්වඥාන්සේ දේශනා කරනවා මේ ස්පර්ශය ස්පර්ශ සමුදයයි දෙක තමයි අන්ත දෙක. ස්පර්ශය කියලා කියන්නේ දැන් අපි පය තියෙනකොට පය වැටෙන හැටි දැනෙනවා. නමුත් ඒක සමුදය පය වදින්න ඉස්සෙල්ලා කොහොම තිබිලද මේ පය වදින ස්පර්ශය ආවේ? හුස්ම වදින්න ඉස්සෙල්ලා කොහොම තිබිලද ආශ්වාසය ස්පර්ශය ආවේ? හුස්ම වදින්න ඉස්සලා කොහොමද ප්‍රශ්වාසය ආවේ කියලා හැම වෙලාවෙම මේකේ හට ගන්න බැලීමත් එක තමයි යෝනිසමනස් කාර්ය වැඩ කරන්නේ. ඒක තමයි මේ අසජි ස්වාමීන් වහන්සේ මොග්ගලාන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පැවිදි වෙන්න ඉස්සලා ගිහිව ඉන්න කාලේ කියන්නේ යේ ධම්මා හේතුප්පබවා යම් ධර්මයක් හේතුකින් හටගත්තා නම් හටගත්ත ධර්මතාවය ධර්මයේ විතරක් නෙවෙයි හට ගැනීමේ ධර්මතාවය බලන්න මෙච්චර මෝරණ චිත්තක්ෂණ කලින් දකින්න ගැතියි තියෙනවා. අනේ ඒ සංසිද්ධිය තමයි යෝනිසමනස්කාරය කියලා කියන්නේ. ඒ නිසා අපි යෝනිසමනස්කාරයේ මේ කෙලෙසිච්ච හිතට මොකක් කරන්න බෑ. ඒක එතකොට වෙන්න හානි වෙලා ඉවරයි. නමුත් ඊගා චිත්තක්ෂණේ අලුතෙන් පිළිසුදු හිතක් පටන් අරගෙන මේ මට්ටමටම කෙලසෙනවා නම් එච්චර කෙලසෙන්න කලින් දැක ගැනීම ඒකට දැක ගැනීම ලාභයි මට ඒක ලැබේවා කියලා කරන උත්සාහය තමයි යෝනිසමනසිකාරය කරන උත්සාහය. අයෝනිසමනසිකාරය කියලා කියන්නේ මේ මට්ටමට ඇවිල්ලා ඒකත් එක්ක පැටලිලා ඒක කිරුවේ අසවලා නැත්තම් මට වෙන කරන්න දෙයක් නැහැ මම ඉතින් ඊට පස්සේ මට ඒක තින්න උනා කරන්න දෙයක් නැහැ කියලා අර මෝරච්ච එක සාධාරණීකරණය කරනවා. ඉදිරියට යන්න හිතන්නේ නැහැ. යන්න බෑ යාට. එයා දකින්නම මේ රූපයක් දැක්කට පස්සේ රූපේ හැඩ නිල බලනවා, නීත්‍රතු කහපත බලනවා. මේ රූපේ තිබුණේ දකින්න ඉස්සෙල්ලා මම අහමින් හිටියා. අහමින් ඉඳලා කොහොමද රූපයට ආවේ කියන එක බලන්න උනන්දුවක් නැහැ. මේ ආයෝජනස්කාර යෝජනස්කාර දෙක මේ සම්පූර්ණ දෙපැත්තට කැරකිච්ච දෙපැත්තට ගිය ඡාප දෙකක් වගේ මැද තියෙන ඍජු රේඛාව තමයි මධ්‍ය ප්‍රතිපදාව වෙන්නේ. ඉතින් ඒ නිසා අපි වරින් වර කෙලස් තැනක පැකිලිච්ච තැනක සංකර වෙච්ච තැනක ඉඳගෙන පටන් ගන්න වෙනසමංස්කාරය. එතකොට සංකර වෙලා ඉවරයි. ඊපස් ඊගා චිත්තක්ෂණයේදී මෙච්චර සංකර වෙන්න දෙන්නේ නැතුව රකින්න ඕනෑ කියලා ගන්න ප්‍රයත්නය තමයි යෝනිසමංස්කාරය කියලා කියන්නේ මුලට අඳින ගතිය. මේ දෙකම නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. මේ දෙක ගියාට පස්සේ මේ යෝගාවචරයට හැකියාවක් තියෙනවා මේ පටන් ගන්න දේ නැති වෙන හැටි බලන්න. නිරෝධේ පක්ෂපන්නක අන්නේ Nirodhe පක්ෂය බැලීම තමයි මේ මූලට ආධිනකොට ඇති වෙන මූලිකවම Tamanට හම් වෙන ප්‍රතිශක්තිය. මූලිකව Tamanට හම් වෙන අදිෂ්ඨාන ශක්තිය තමයි දේ මෝරලා තියෙන වෙලාවේදී මුල හට ගන්නා හැටි. නැවත නැවත මතුවෙන්නේ මුල හට ගන්නා පැටි බලනකොට ඒන ඉවසීම තුල මේ සංසිද්ධියේම සම්පූර්ණ Tamanගේ සම්බන්ධතාවයකින් තොරව ඉවර වෙලා යන හැටි. හුස්ම දෙවිලා යන හැටි. හුස්ම පිටකිරීම ගෙවිලා යන හැටි දකිනකොට මුලමදාග දැක්කා කියලා කියන්නේ. ඒකට තමයි මධ්‍යම ප්‍රතිපදා කියන්නේ යෝනිසමනසිකාරයේ හැම වෙලාවෙම සංකර වෙච්ච තැන ඉඳලා අවුල් වෙච්ච තැන ඉඳලා මැදට ගෙනත් දෙලා මැද ප්‍රතිපදාවට මධ්‍යම ප්‍රතිපදාවට ගෙනත් දෙන වගේ කීම් බාර ගන්න. ඒක නිසා යෝනිසමනසිකාරය කරන්න පටන් ගන්න වෙලාවේදී කෙලෙසිච්ච මනසක් තියෙනවා. හැබැයි ශික්ෂාවක් තියෙනවා මම මේක ප්‍රයෝජනට අරගෙන කොහොමද මේ සංසිද්ධිය පටන් ගත්තේ කොහොමද මේ සංසිද්ධියට මැදදී ඇලීම් ගැටි මැති නොකර හිටියොත් ඒක විසින්ම ඒක සම්පූර්ණ සංසිද්ධිය නැහැටි නිරෝධය දැකීම ආදී යෝනිසමස්කාර ප්‍රතිඵල වශයෙන් තමයි අපිට ලැබෙන්නේ. එහෙම කියනකොට තේරෙනවද? ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් අපි සතිය සතිය හැමතිස්සෙම තියෙන්න ඕනේ ඒකට පිට යොදවන්නත් ඕනේ ඒක දැනගන්න නේද? ඉස්සල්ලාම සතිය දැනගන්න ඕන Taman දැන් ඉන්නේ පැටලිලා කියලා. Taman දැන් ඉන්නේ කෙලෙසක කියලා. Taman දැන් ඉන්නේ පාලනයෙන් තොර තත්ත්වයක කියලා. Taman දැන් ඉන්නේ මේ ගතාගෙන යන රැල්ලකට අහු වෙලයි කියලා දැනගෙනත් ඒක සතිය දුර්ලභම නැහැ. ඒත් මේ බලාපොරොත්තුවක් යන බුලම මේක ඊගාවසරෙත් වෙනවා නම් මම ඊගාවසරේ වෙනකොට මෙච්චරම කෙලෙසෙන්න කලින් මෙච්චරම කාන්නේ ගිලින්න කලින් මට අල්ලගන්න පුළුවන් වෙයි කියලා ඒ නිසා යෝනිසමංසකාරයේ පළවෙනිම වැදගත්ම තීරණාත්මකම හැබෑම වෙනස තමයි කොච්චර හිත කෙලසිලා තිබුණත් ඒ කෙලසිච්ච தત્ත්වේ මත සත්‍ය පිහිටවන්න පුළුවන් කියලා දැනගන්න. ඊට පස්සේ තමයි ඊට චිත්තක්ෂණ කලින් අල්ලන්න පුළුවන් කියන අදිෂ්ඨානය ගන්න පුළුවන්. ඒ නිසා යෝනිසමංසකාරයේ වඩන කෙනා හිත අනිවාර්යෙන් පිරිසුදුත්වයක් තිබිය යුතුයි. එහෙම නැත්නම් මට පාලනයක් යටතේ තිබිය යුතුයි ශික්ෂණයක් තිබිය යුතුයි කියන ගන්නෑ. මේ මොන එකක් තිබුණත් දැන් ඉන්න තත්ත්වේ මට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒක පිළිබඳව පස්චාත්තාප වෙන්නත් ඒක පිළිබඳව ආඩම්බර වෙන්නේ නැතුව හිතුවොත් විතර ඒ සංසිද්ධියම නැවත වෙන්න ඇරලා අපි හිතමු ළමෙක් මරණයි කියලා. ළමෙක් මරනකොට ඉතින් එතකොට තිබුණා තද්දි සෙනෙහස නිසා සීමුර්ජා වෙනවා. ඒක දරා කියා ගන්න බැරි වෙනවා. නැත්නම් වස්තු විනාශයක් වෙනවා. දරා කියන්න බැරි වෙනවා. නමුත් මේ ඉතින් අනන්ත අප්‍රමාණ සංසාරේ සිද්ධ වෙන නිසා ඒ වෙනි කෙනෙක් යෝනිසමනස්කාරකෙන් දැන් දෙවෙනි ළමයාත් මැරුණොත් යෝනිසමනස්කාරේ ඉන්නකොට අර තේරෙනවනේ මේ ළමයා මැරුණාට මට සතිය පිටවන්න බැරි කමක් නැහැ කියලා තේරුම් ගත්තොත් ඒ ඒ දුක අර කිසాగෞතමීට වෙච්ච එක වගේ ලෝකයේ තියෙන දුක සත්‍ය වශයෙන් අවබෝධ කිරීමට හේතු වෙනවා. එහෙම නොවුනොත් මට එක ළමෙක් බන්න දෙවෙනි ළමයෙක් බන්න මම කාලා ගන්න කියලා වහ කණ්ඩායම කෝච්චිය පනින්නයි ඉතින් නාස්තික පැත්තට යනවා. ඉතින් ඒ නිසා මේ ලෝකේ කවදාකවත් නොවිය යුත්තක් වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. වෙන්නේ වෙන්න ඕනේ දේ. මේ ඕනම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන්කමකුත් අපිට තියෙනවා. ඒක අදහන්න නැති නිසායි පුතත්ජනයි කියන්නේ. මේක දරන්න පුළුවන් කියන හැඟීම ගත්තොත් ඉතින් අපි යෝනිසමනස කාර්යයට රහත් වෙන පැත්තට වැටෙනවා. ඒසා දුක්වල කිසිම අසාධාරණයක් නැහැ. අසාධාරණේ කියන්නේ මේ දුක් මට ආවේයි කියලා අපි හිතන ඒ අහංකාර මමින්කාර අදහසේ තමයි අපිව කාලකන්ණි කරන කතිය කියන අපේ ප්‍රතිශක්තිය කඩන්නේ එතනින් තමයි. ඒ නිසා පැමිණෙන්නේ හැම එකක්ම අපිට මේ දේ පුළුවන් කියලා පෙන්වන්න අභියෝගතා පරීක්ෂණයක්. කියන්නේ මේ අභියෝගතා පරීක්ෂණය ඉදිරියපත් වෙනකොට මේ පරීක්ෂණයට ඉදිරියපත් වෙන්න දෙපැත්තට heart attack එනවා නම් දාඩිය දානවා නම් සහලවනවා නම් ඉතින් ඒ කියන්නේ මිනිස්සු මිනිස්සු ශක්තිය නැහැ. මානසික කතිය නැහැ. ඉතින් ඒ නිසා මේ යෝනිසමනස්කාරයේ පළවෙනිම පියවර තමයි තමන් කෙලෙසලා හිටියත්, ජයගෙන හිටියත්, උද්දාමයටපත් වෙලා හිටියත්, ඒ බව දැනගැනීමේ සතියක් ඒ උච්ච අවස්ථාවේ බව පවත්වන්න පුළුවන් කියන එකයි ආරම්භක පියවර. ඊට පස්සේ තමයි ඒක ඒ තරමටපත් නොවීම පිණිස මීගාට තරයක් આવත් මම මොකද කරන්නේ කියන ඇත්ත යෝනිසමංස්කාරයේ ප්‍රායෝගික පැත්ත එන්න පටන් ගන්නවා. තේරුණාද? ඒක තේරුණා කියයි ආයෙත් දැසේ අනපු දවසේ ඉතින් මේ හිතලා තමයි රිමෝට් කන්ට්‍රෝල් එකේ නතර කරන්නේ. රිමෝට් කන්ට්‍රෝල් ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ. එක්කම නැත්තුවා. එහෙම නතර කරන්න පුළුවන් නැහැ. ඒක වෙනම කතා. ඒක වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. අනිවාර්යයෙන්ම නතර කරන්න පටන් ගත්ත කෙනාට මූණටම වදින්න පටන් ගන්නවා. 2 3 4 5 6 ඒ වදිනකොට ධර්මයේ මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා මගේ කාලකන්නිකමක් නෙවෙයි කියලා. ඒකට මූණ දෙනවනේ එතකොට එයා ධර්මයෙන් එන්නේ එන්නේ එන්නේ ප්‍රතිශක්තියක් ලබනවා ධර්මයෙන් මේ නොසැලෙන මනසක් ඇති කරගන්න. ඒක තමයි අපි මේ ශේක භූමියටපත් වෙනකොට වෙන්නේ. ශේක උනාට පස්සේ නම් ඉතින් ඕකට කවුරුත් උපදේශ නැතුව කරන්න පුළුවන්. එතකම්ම අපිට මේ ඇයි මේ දේ මට උනේ? ඔච්චරයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද කිව්වේ? ආයි ඔබ දැන් රාගෙත් එක්ක උදාහරණයක් කියනවා. රාගෙන් අපි හිතනවා භික්ෂුවක් වශයෙන් අපි පාරදී යනකොට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හරි මොකක් හරි කියන තාමත්ම රාගරත් දෙයක් දැකලා දැක්කට පස්සේ අපි ඒක ඉබේම ඇදිලා යනවා ඇත් එකක් පන්නවා නැමිලා බලනවා নানা ආකාර විදිහට ප්‍රතික්‍රියා කරනවා. ඉතින් එතකොට දුකහුණු මනසක් යොන්සමස්කාර නැති කෙනෙක් ඒක කවුරු හරි දකි කියලා හෝ එහෙනම් මට මේ දේ වුණානේ කියලා පශ්චාත්තාප වීම වෙන්නේ. මං තරම් නෑ මට මේක බලන්න එපයි කියලා බුදුහාමුදුරු කොච්චර දුක කියලා තියෙනවා නැච්ච ගීත වායිද නමුත් මගේ හිත ගියා. ඒ වෙනුවට යෝනිසමනස්කාරය ඇති එකන ගැන පශ්චාත්තාප වෙන එක නෙවෙයි. දැන් මගේ හිත මෙතෙන්ද ගිය ධර්මතාවයක් අනුවනේ මගේ හිත ඇත්තට දැන් රාග රක්තයි මේ දේ නිසා මට රාගය ඇති වෙලා තියෙනවා මම හිතත් මේ පාර එනකොට මම දන්නවනම් මේක මෙතන අටවලා තියෙනවයි කියලා ලෑස්ති වෙලා ගියොත් එහෙම දෙයක් වෙන්න තියෙනවා කියලා මට අච්චතම හැඟුමෝද හරින්න වෙන්නේ නැහැ ඒ නිසා දැන් මේක දැකපු එකට පශ්චාත්තාප වුණා කියලා ලාභයක් නැහැ මේක ඇත්ත සිද්ධියක් වෙච්ච දේ මට සතියෙන් පිටවන්න පුළුවන් මගේ මේ වෙලාවේ කොහොමද මේ ක්‍රියාකාරකම් හිත මනස වැඩ කරන්නේ දැන් රාගේ රත් වුණාට පස්සේ කියන්නේ බැලිල්ල ලැජ්ජා විය යුක්තක් නේ. භාවනාවට අවශ්‍ය අමතරව්‍ය රාශියක් ලැබෙන්නේ. තොරතුරු රාශියක් ලැබෙන්නේ මම රාගේ මුදා නොහල ජීවිතයක් ගත කරන්න අදිස්ථාන කළේ වුණා දැන් රාගේ මුදා හැරිලා. දැන් කොහොමද මම වැඩ කරන්නේ කියලා බලාගත්තේ නැත්නම් ආයෙ දවසක් ඕක එනකන් ඉන්න බෑ. අන්න එතනදිත් සතිය පිටවන්න පුළුවන්. එකකින් කියන්න තියෙන්නේ රාගේ 100ට 99ක් නැග්ගත් රාගයේ 90%ක් නැගලා තියෙනවා කියලා සතිය පිටවන්න පුළුවන් ගතිය මකෙන්නේ නැහැ. අරුණ මනසට කොහොමද ඉන්නේ? ගත යුතු වීර්ය පිටකට ඉන්නේ. තරුණ විවාහ වෙච්ච අයට විශේෂයෙන් වැදගත් වෙන්නේ ඒකයි මම හිතන්නේ. ඒකදී ඒකදී වුණත් අපි මේ ගත්ත නිදර්ශනය මෙහෙමම ගන්න පුළුවන්. තරුණ විවාහ වෙලා ඉන්න කෙනෙක් බොහොම සක්‍රීය රසායනික ශරීරයක් වැඩ කරනවා. ඒක මේ ඒක යාගිකතියක් නෙවෙයි. ඒක ඒක ඒ ඒ සංසාරේ හැදිලා තියෙන හැටි. නමුත් අපි පොරොන්දු වෙලා හිටියත්, අඹුවට පොරොන්දු වෙලා හිටියත්, බුදුහාමුදුර සීලකින් නැත්තම් පොරොන්දු වෙලා හිටියත් හැංගුම් උදාහරණ ගත්තේ පුරා පාලනය කරගන්න. දැන් අහුවන වෙලාවට කොහොමද තෝම රාග රක්ත වෙලා හැංගුම් උදාහරණ තියෙන්නේ. එතකොට පැකිලීලා පශ්චාත්තාප වෙන වෙනුවට මේ පුද්ගලයාට පුළුවන් නම් අමාරුයි තමයි මං ඉන්නේ රාගයක කියලා දැනගන්න. රාගය කියලා දැන එච්චරමයි පළවෙනි කාරණා. රාගෙක ඉන්නවා කියලා දැනගන්න එක නැති කරන්න පුළුවන් බ්‍රහ්මීක මේ ලෝකේ නැහැ. මේ රාගය මානසික මුලයි මේ අවධානයට පස්සේ හදායි. ඉතුවහම තමයි. නෑ ඒ වගේ දේවල් කරන්න ගියලා ওই වගේ කිපිච්ච රාගේ බලක් ගන්න බෑ. කිපිච්ච රාගේ තියෙන බොහොම බලවත් වෙලා තියෙන. එතකොට මේ පුද්ගලයාගේ මේ රාගේ හිතේ මෙහාට ඇරගෙන මුලට මැදට යොදවනවා කියන එක වෙන්නේ නෑ. ඒ වෙලාවේ කරන්නේ මම දැන් ඉන්නේ රාගේ කියලා හිත ඇති හැටියෙන් බාරගන්න. අර වගේ උපක්‍රම දාන්න යන්න එපා. හැම උපක්‍රමයක්ම රාගේ ආහාර කරගන්න. රාගේ ස්වභාවය ඒ ස්වභාවය දකින්න ඔතේ යන්න වෙපায়ে. ඒ නිසා මේ වෙලාවේදී වෙච්ච දේ ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒකයි ඒකයි විවාහ ධර්ම ස්වභාවය වෙන මේ පේන රාගය මකාරන්න මුලමඳාගේ යොදවනවා කියන්නේ ස්කේපිසම්. කවදාකවත් හරියන්නේ මේ කියන රාගෙට මොන දෙන එකයි තියෙන්නේ මූල දීලා තියෙන දැන් ඒක ඒ වෙලකට හැංගුම් මොඳ හැදිලා රාග රත් වෙලා මොන දෙන ගමන් වගේ දැන් මම ඉන්නේ අසරණ මම දැන් තනන්න ඕනේ අනාස ස්පෙસિෆික් වෙලා තියෙන්නේ යම්සි සයින් බෝඩ් එකක් හරි මොකක් හරිනේ ඒක නෑ මම කියන්නේ දැන් ඒ ඒ හැංගීම් ඒ සයින් බෝඩ් එකේ අවශ්‍ය නැහැ අපි සතම ඒ වගේ පුද්ගලෙක් ඉදිරියට ආවිලා අර වගේ පුද්ගලෙකුට දැන් මම ප්‍රිෆර් කරපු පුද්ගලෙක් වගේ පුද්ගලෙකුට එතකොට එයා දන්නවා මුලක් මුලක් දන්නවා අගක් දන්නවා මොකද එයා හේතු ඒ මුලමදාග ඔක්කොම මුලමදාග ඔක්කොම චින්තාමයයි දැන් ප්‍රත්‍යක්ෂයේ තියෙන දැන් රාග රත් වෙලා තියෙන අරමුණ කියනවා මගේ ඇඟ කිපිලා ඒක අවබෝධ කරගන්න 100% ඒක ලේසි නෑ නමුත් ඒක කවදාකවත් සිද්ධියෙන් පැන යනවා රාගෙන් ලැජ්ජා වීමකුත් නෙවෙයි රාග ඒ වගේම තමයි ශ්‍රද්ධාවක් ඇති වෙනවා කියන්නේ පුදුමාකාර සද්ධාාවක් ඇති වුණා බුදුරජාණන් රූපේ දැකලා දකිනකොටම රාගයක් ඇති වුණා වගේම සද්ධාව දත යුතුයි. සද්ධාව ඇති වුණා හොඳයි කියන්න බෑ රාගය වුණා නරකයි කියන්න බෑ මේ ධර්මය. දැන් අපි ගිහලා මාමේ උනාවේ උදේ පාන්දර ඉරණගිනකොට උදේ පාන්දර ගිහලා ඒ මේ සමාධි පුතු ප්‍රේමිසලා ඉඳලා පහන කළ ඇද්ද කරපුවාම තිමා තිමා ගලා ගලා යන තමතත් බුදුසහරා පේනවා. ඒකට ඇති වෙන හැඟීම රාගය දෙක මේකයි. මේක හොඳයි ඒක නරකයි නෙමෙයි කියන්නේ. මෙන්න රාගය ඇති වෙච්ච හැටි මෙන්න සත්‍ය ඇති වෙච්ච හැටි කියලා දැක්කොත් විතරක් අපිට පුළුවන් වෙයි මේක සීමා පැන්නොත් ඕකෙමුත් නරකක් වෙනවා මේකෙමුත් නරකක් වෙනවා. සද්ධායෙමුත් නරකක් වෙනවා. ප්‍රඥාව කාමසිනියක්. මේ සිද්ධිය වෙන අවස්ථාවකදී බලා ඉඳීම මේකදී යොන්සමනසිකාරේ පළවෙනි පියවර. මේ දැක්කොත් හිතා ගන්න පුළුවන් මේ කවදාකවත් ওই විදිහට gediya පිටින් පහළ වෙන්නේ. මේ පනාමලක් තමයි මෙච්චර ලොකු කොස්කිරියක් වෙන්නේ. පනාමල වෙලාවේදී කඩතැයි. පොසිටිව් වුණාට පස්සේ ගැටුව තැනකට කඩනවා. ඒක නිසා මේ වෙලාවේදී ඉස්සර පස්සට කල්පනා කරන්නත් එපා. චින්තාමය දානත්පත් දැන් මම ඉන්නේ රාගයට. මම ඉන්නේ සත්‍යාවෙන් උද්දීපන වෙලා. මේ ඉන්නේ වීර්යයෙන් අධික වෙලා. මේ ඉන්නේ තරහෙන් කිපිලා. ඒ දේ බොරු නෙවෙයි. අස්පනා අපිට මේ සම්පූර්ණ සිද්ධ වෙන දෙ. මෙන්න මේක ඒ විදිහටම දැක ගැනීම කිසියම් අකුසලයක් නෙවෙයි. ඒක ධර්මතාවය. ඒක දැක ගැනීමමයි පළවෙනි දේ. ඒක වෙනුවට අනේ මේක ඉන්දිස්ලා කොහොමද තිබුණේ ගියාට පස්සේ මොකද කියන්නේ ඔක්කොම චින්තාමය. ඒ ඔක්කොම ප්‍රශ්නෙම් පැන යනවා. මේ ලස්සනට පෙන්වන ස්වභාවය බලා ගන්න නැහැ. ඒ නිසා මේක යන්නේ සතිපට්ඨානේ ධර්මානුපස්සන කොටසට. කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන නෙවෙයි. ධර්මානුපස්සන දකින්නකොටම දකින්න බව දන්නවා. දකින්න ගෑනුතු පිළිවිද හොඳට නරකට සද්ධාත භාග නෙවෙයි. දකින්න බව දැක ගන්න පුළුවන්. මේ දැකීමේ මේ දේ උනේ කියලා. ඒකයි අමාරු දෙය. නමුත් හොඳට ඇස හිතවලින් කියලාකි මේක කිරීමේ හැකියාව අපි උප්පත්තියත් එක්කම අපි ළඟ තියෙන එක ආගමක් නෙවෙයි. ඒක අපි ක්‍රියාත්මක කරන්න නැති නිසා අපිට ගොඩ එන්න බෑ. රාගය තිකන රාගය කියන බව දැනගන්නවා කියන්නේ. ඒක බලවත් දෙයක්. බලවත් දෙයක් කියලා කියන්නේ ලොකු සත්‍යකින් කරන්න ඕන දෙයක්. නමුත් ඒක අපි ගත්ත මේ මැෂින් එකේ එදා ඉඳලා තියුණ හැකියාව. ඒක අපි දන්නේ නැහැ. අපි දන්නේ නැත්තේ මොකද අපි අවශ්‍ය සතිය වඩලා නැහැ. සමාධිය වඩලා නැහැ. කායන ප්‍රශ්න කරලා නැති නිසා රාග ආදී ධර්මානුකූල අරමුණක් ආපුවම අපි කියන මොකද කරන්නද ඉතින් මට මෙහෙම වුණා. නමුත් ඒක ඒකට අවදි වෙන්න පුළුවන් ගැතිය. ඒක ඒ විදිහටම කැපිපෙන විදිහට බලන්න පුළුවන් ගැතිය කවදා හෝ දැනගත්තොත් ඒක බුදුහාමුදුරනේ මගේ සමාන. කිසිසේත්ම ඒක වෙනසක් නෑ. ඒක හිතන්න එපා මේ පුහුණුවකින් ගන්නවා. කියන දේට සමාදම් මේවක් ඕන කරන්නේ. මේ චලන ශක්තිය විවිධාකාරයෙන් පෙන්වන රාගයේදී එක විදිහට චලනය වෙනවා, ද්වේෂයේදී එක විදිහට චලනය වෙනවා, සද්ධායේදී තව විදිහට චලනය වෙනවා, වීර්යයේදී එක එක එක එක පැටර්න්ස් එනවා. ඒ පැටර්න් එක තව කෙනෙකුට සමාන නැහැ. Tamange වෙනකොට තමන්ම දකින්න. ඒක තමයි ප්‍රകൃතිය. රාගය පිළිබඳ පොත් කියවට ඒක එන්නේ නැහැ. තව රාග වෙච්ච කෙනෙක් කියන දේ ඇහුවට හරියන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වශයෙන් ගන්නවා. තුනම මේ ඊතාලියත් එක්ක එන ශක්තිය අපිට දැනගන්න පුළුවන්. ඉන්න රාගය ආපු වෙලාවට එහි ස්වභාවයේ ශක්තිය දැන ගැනීම දැන් කිව්වා අපි දකින්න ආස දැන් එකපාරට දැක්ක අපි ඒක ආස කරනවා අපි අහක බලාගන්න. ඒ අහක බලාගත්තට ඉන්නන ස්වභාවය. ඒකට ඒ කියන්නේ ඉන්නන එන ශක්තිය නැගෙන්න පුළුවන් නම්. ඔය ඒක ඒක ඒකේ දාර්ශනිකව පෙන්නනවා යම් වෙලාවක හොඳටම රාගය රක්ත වෙලා තෙත් වෙලා ඉන්න වෙලාවක මේක රාගය කියලා දැනගත්තොත් ඒක අනිවාර්යයෙන්ම රාගේ අඩු කරන්න හේතු වෙනවා. ඒක ආයේ කවුරුත් කරන්න ඕන දෙයක්. ද්වේෂයක් තියෙනද මම ඉන්නේ 100 100ක්ම දැන් තහද වෙලා. ද්වේෂ වෙලා. ගැම්ම මට්ටමේනේ කියලා ඒකට අවදි වෙන්න පුළුවන් නම් ද්වේෂයේ ගැම්ම කැඩේ. ද්වේෂයේ ටිකට යන හත් පදින ගතිය කැඩේ. ඒ වගේම ශ්‍රද්ධාවේ ඉඳලා මම දැන් ඉන්නේ 100 100ක් ශ්‍රද්ධාවන්ත වෙලා අයියෝ මේ වෙලාව මට මැරෙන්න පුළුවන් කියලා හිතනකොට මේක තමයි මේ ශ්‍රද්ධාවේ හැටි කියලා දැනගත්තොත් බොළඳකම යනවා. ශ්‍රද්ධාවර කරගෙන යන්න බැරි වෙනවා. ඒක ඒක අතිරේක ලාභයක්. නමුත් ඊට ඉස්සලාසේ චිත්තක්ෂණ කලින් දැක්කොත් ඒකේ බලය 10 15 දුණකින් කැඩෙනවා. ඊට වැඩි චිත්තක්ෂණ කලින් දැක්කොත් 20 30 කුණකින් කැඩෙනවා. එතකොට තේනවා මේක ඇතුලේ යෝධ බල යෝධ ශක්තියක් තියෙනවා. ඇතිදී ඇති හැටියට දැකි. ඇතිදී ඇති හැටියට දකින්න අනිවාර්යම යෝධ සමාජකාට යොමු කරනවා. හෙට මෙතන ඉඳි ඉස්සලා දකින්න පුළුවන්. ඊට ඉස්සලා එන්න පුළුවන් නැහැ. ඒ නිසා අන්තිමට ඒ රාග ద్వේෂ මොහ නැගලා ඒ රසායනික ක්‍රියාත්මක වෙලා අපි යකෙක් වෙලා ප්‍රේමවන්තයෙක් වෙලා සද්ධාබන්තයෙක් වෙලා ඉන්නකොට ඒකට අවදි වෙන්න පුළුවන් මම දැන් මෙතන කියන එකෙන්මයි. ආඩම්බරක එක බලලත් බෑ. පිච්ච එක කල්පනා කරලත් බෑ. වෙන්න දින කල්පනා කරලත්. අස්පනා පිට වෙන එක. ඒකට ලැජ්ජ වුණොත් ආඩම්බර වුණත් අවස්ථාවක්. ආය සංසාරයක් ඉන්නේනෝ ඒ අවස්ථාවේ. ඒ නිසා ඉගෙන වෙලාවේදී සූදානම් සතියට යන්න තමයි අපිව නැති තැනක සතිය පුරුදු කරන්නේ. ඒව නැති තැනක වේදනාව පුරුදු පුරුදු කළ පුරුදු කළ රාගයක් එනකොට ද්වේෂයක් එනකොට කොහොමද ඒ රාගේ ඒ ආගේ රංගනේ 100ක් නටද්දී මම මේක සත්‍ය ආලෝකයෙන් බලන්නේ. සත්‍ය ආලෝකේ යටතේ බලන්නේ කොහොමද? බලනවත් එක්කම අනිවාර්යම ඕනම විස බීජයක් අන්තිම ධර්ම විස බීජයක් උනත් ඉරේලියට දාපු ගමන් බෑ. ඒක ඒක සනාතන ධර්මතාවය මුළු ලෝකේ තියෙන ප්‍රධාන විවේචනාසිකේ ඉරෙයි. හැංගුවොත් වැඩෙන. එනිසා ඕනෙම රාගයක් සත්‍යාලෝකයට යට කරනු ගම. ඒක සම්පූර්ණ විශ්වවිද්‍යාලයම. ඒක ධර්මතාවය වැඩ කරනවානේ මඩත් එහෙමයි මෙයාටත් එහෙමයි 100ට මුත්තරත් එච්චරයි බුදුහාමරත් එච්චරයි. සම්පූර්ණ දෙනස අපිට ඕන කරලා තියෙන මේ කෙලෙසේ කෙලෙසේ වශයෙන් තිබුණට ඒක සත්‍යාලෝකයට යටතේ වැඩ කරන්න හරි. වැඩ වැඩ කරන්නේ අවිද්‍යාව අන්ධකාරයේ තුරු පමණමයි සතිය මේ මේ රාගේ වැඩේ. අපිට කරන්න තියෙන රෙගියුලර් කණ්ණාඩියක් ඇල්ලුවා වගේ මුහුණට ඇල්ලුවා වගේ හොරෙක් ඉන්න වෙලාවදී අල්ලන්න යන්න එපා. බොහෝ රා කියලා මම දැක්කා කියලා පෙන්වනනම් ඉතල. ආයෙ ඌෙත් නැහැ. එන්න බෑ ඌ හොරෙක් වෙන්න බෑ. ඒක ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ. ඉහළ පුරුදු කරපු සතියක් කියන නැත්නම් සාමයේ අපි කියනවා ධර්මානුපස්සන ලෙවල් එකට ගියාට පස්සේ සතිය වැඩ කරන්නේ කිසියම් දෙයක් සෙන්ස කරන්න දෙයක්. නැති කරන කියලා කියන්නේ පාලනය කරන්නේ. ඒකේ මගාරවල යන්න හදන්නේ. මම පිළිවට අහතු වගේ ඇත්ත ඇවිල්ලා තිනේ. මදක පිටත අපි ඒකට ගහන් ගන්නවා. පිටපස්සට මොකද? පිටපස්සට හැලලා බලලා තගලන්න යන්න. දලුවනම් අත අදකුණක් වෙයි. දන්නවද? ඔක කරගනි. මේ ගුණයේ බුදු ගුණයක්. අපිට දීපු දෙයක් නේ ළඟ තියෙන එක අපේ තියෙන බොළඳකමට, ඔතෑනිකමට, නෝන්ජල්කමට, බයඅදුකමට, අපේ ගුණ දන්නේ නැතිකමට අපි තේන බලන්න යනවා, යන්ත්‍ර මූල් දාන්න හදනවා, රක්ෂණ සාත්‍ය ගන්නවා, ආරක්ෂක යන්ත්‍ර දානවා. මේ තේරම කරන්නේ මම මගේ මගේ. මොකක්වත් නෙවෙයි උකට යට වෙලා මැරෙන එක තමයි. වෙන දෙයට වෙන්න ඇරලා ඕන දෙයක් කළා කැඩලා යන එක තමයි. ඒක තමයි අනුලිමාල වෙනකොට එන්නේ රහතන් වහන්සේ ළඟට එනකොට එන්නේ නාමයේ ධර්මයේ වෙන්නේ. පුදුම වෙන්නේ ඔය ඕන දෙයක් මොනින්දාව කොනික දෙයක් ආදී මම සත්‍යයෙන් බලන් ඉගෙන ගන්නවා කියලා. ලොකු දේවල් කරන්න බෑ. පොඩි පොඩි දේවල් වලින් කරන කරන යනකොට ඔක්ක කැඩෙනවා. ඒත් එක්ක මේ අතරමැද අර කායන පසන වේදනන පසන විදිහට සතියක් තියෙනවා. මේක සමාජ ධර්ම වල දාලා බහලා ඉන්නේ නැත්නම් මේක තාම සාපේ කියන එකක් වගේ තාම වැඩගත්ත මෙසමක්. එතකොට හරියන්නේ. හොඳයි එහෙනම් දැන් නම් හැබැයි වෙලාව කතා කරනවා. ඒක නිසා අපි එහෙනම් සමුදෙනවා මෙල්බන් වලට මේ අපි ධර්ම සාකච්ඡා නැවත කරන්න හදන්නේ. එහෙනම් අපි සියලු දිනාටම තෙරුවන් සරණයි කියලා මතක් කරනවා. තෙරුවන් සරණයි